දැන් එහෙන් පැහැදිලි කරගෙන ඇවිල්ලා අපි සීල නිර්දේශයේ අවසන් කරන්ට යෙදුණා. දුතාංග නිර්දේශය අවසන් කරන්ට යෙදුණා. ඒ වanu අපි තුන්වෙනි කම්මට්ටාන ගහන නිර්දේශයේ භාවනාවක් ආරම්භ කරන්න අවශ්‍ය පදනම සකස් කරගන්න කම්මට්ටාන ගහන නිර්දේශය තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ අනුව කම්මට්ටාන ගහන නිර්දේශයේ අපි දැන් අද කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ තවත් වැදගත්ම කොටසක් ඒ තමයි භාවනා කර්මස්ථානයකට එහෙම නැත්නම් භාවනාවක් ආරම්භ කරන යෝගාවචරයෙකුට ඒ භාවනාවට පලිබෝධ වශයෙන් පලිබෝධ වශයෙන් ඇති වෙන කරුණු කාරණා මොනවද කියන කාරණය පැහැදිලි කරන කොටස තමයි කම්මඨාන ගහන නිර්දේශයේ මේ පලිබෝධ කතා පිළිබඳ කොටස. මේ පලිබෝධ කතා සාකච්ඡා කරන්න ආරම්භ වෙන්නේ කමඨාන ගහන නිර්දේශයේ මේ සමාධිය පිළිබඳව කතා බහ කරගෙන යනකොට මේ සමාධිය පිළිබඳව ප්‍රශ්න කිහිපයක් අහලා ඒ ප්‍රශ්න කිහිපයටම පිළිතුරු සාකච්ඡා කරන එන අතරතුරදී අවසානට අපි කතා කරේ කෝචස සංකිලේසෝ කිං වෝදානං තරාදී ප්‍රශ්නයත් ඊට අමතරව කතම් භාවීතබ්බෝ කියන ප්‍රශ්නේ තමයි අපිට සාකච්ඡා කරන්න තිබුණේ. ඒ අනුව මේ කතම් භාවේතබ්බෝ කොහොමද මේ සමාධිය වඩන්නේ කියන කාරණේ පැහැදිලි කරන තැනදී තමයි මේ සමාධිය වැඩිීමේ විස්තරය ඉදිරිපත් කිරීමේදී තමයි අපට මේ දස පලිබෝධ කතා ආදී කරුණු කාරණා ටික සාකච්ඡා කරගන්න මුණ ගැහෙන්නේ මුණ ගැහෙන්නේ දැනගන්න ලැබෙන්නේ. ඒ අනුව කතම් භාවේ තබ්බෝ කියන ප්‍රශ්නයට පිළිතුරක් බුදුගොසාචාර්යන් වහන්සේ අපිට මෙන්න මෙහෙම ඉදිරිපත් කරනවා. කතම් භාවේ තබ්බෝති එත්තපන යෝතාව අයං ලෝකීය ලෝකුත්තර වශයෙන් දුවිදහිති දුවිදෝති ආදිසු අරිය මග්ග සම්පයුක්තෝ සමාධිවුක්තෝ ඒතර අපිට සමාධිය පිළිබඳව පැහැදිලි කරනකොට අපිට සමාධිය නොඑක් නොඑක් විදිහට වර්ග කරලා පැහැදිලි කරන්න තියදුනා ඒ වර්ග අතරේ අපිට සාකච්ඡා කරන්න තියදුනා ලෞකික සමාධිය සහ ලෝකෝත්තර සමාධිය කියලා සමාධිය කොටස් දෙකක් වශයෙන් සාකච්ඡා කරන්න තියදුනා එතනදී අපිට කියනවා අරිය මග්ග සම්පයුත්තෝ සමාධිවුත්තෝ තස්ස භවනානයෝ පඤ්ඤා භවනානයේනේව සංගහිතෝ ආර්ය මාර්ගයේ සම්ප්‍රයුක්ත යම්කිසි භාවනා ක්‍රමයක් තිබෙනවද මෙන්න මේ ආර්ය මාර්ගයේ සම්ප්‍රයුක්ත භාවනා ණය ප්‍රඥා භාවනා නිර්දේශයේ මේ විසුද්ධි මාර්ගයේ අවසානට අපිට මොන ගැහෙන පඤ්ඤා භූමි නිර්දේශය කියන කොටසේදී සාකච්ඡා කරනවා කියලා කියනවා ඒ නිසා ඒ පිළිබඳව වැඩිදුර මෙතනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ නිසා පඤ්ඤා භාවනාව ලෝකෝත්තර භාවනාවේදී ලෝකෝත්තර සමාධියේදී සාකච්ඡා කරන නිසා පඤ්ඤායෙහි භාවිතාය ස්වභාවිතෝ වහෝති ප්‍රඥා භාවනාව වැඩුවහම ලෝකෝත්තර සමාධියත් වැඩුවම වෙනවා තස්මා තන් සන්දහය ඒවම් භාවිතබ්බෝති නකින්චි විසුන් අදාම ඒ හින්දා මේ පඤ්ඤා භාවනා පිළිබඳව වඩන ආකාරයේ කිසිම කරුණු කාරණා පැහැදිලි කිරීමක් මෙතනදී කරන්න බුදුගොස් ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ලෝකීය සමාධිය එහෙම නැත්නම් ලෞකික සමාධියක් පිළිබඳව සඳහන් කරාද මෙන්න මේ ලෞකික සමාධිය වඩන ආකාරය පැහැදිලි කරගන්න ඕනේ. ඒ නිසා අපිට කියනවා යෝපනායන් ලෝකියෝ යම් කිසි මේ ලෞකික සමාධියක් දේශනා කරාද සෝ උත්තරයේන අන්න ඒ ලෞකික සමාධිය මෙන්න මේ කියපු ආකාරයෙන් පැහැදිලි කරගන්න වඩන්න ඕනේ කියලා කියනවා. කොහොමද? ශීලානි විසෝදෙත්වා සුපරිසුද්ධේ සීලේ පතිත්තිතේන යවාස දසසු පලිබෝධේසු පලිබෝධෝ අත්ති තං උපච්චින්දිත්වා කම්මට්ටන කම්මට්ටහන දායකානං කල්යාණ මිත්තං උපසංකමිත්වා අත්තනෝ චරියානුකූලං චත්තාලීසාය කම්මට්ටහනේසු අඤ්‍යතරං කම්මට්ටහනං ගහෙත්වා සමාධි භාවනාය අනන්රූප විහාරම් පහය අනුරූප විහාරේ විහරන්තේන කුද්දක පරිබෝධු පච්ඡේදං කත්වා සම්බං භාවනා විධානං අපරිහාපන්තේන අපරිහාපෙන් තේන භාවේ තබ්බන්ති තබ්බෝති අපට කියනවා අශීලානි විසෝධෙත්වා සුපරිසුද්ධ සීලේ පතිචිතේන එහෙනම් පළවෙනියෙන්ම කියනවා කම්මට කමටහනක් වඩන්න බලාපොරොත්තු වෙන යෝගාවචරයන් වහන්සේ තමන්ගේ සීලය පිරිසිදු කරගෙන පිරිසිදු සීලයක පිහිටන්න ඕනේ පිහිටලා විවාස දසසු පලිබෝධේසු පලිබෝධවත්ති යම් මේ දසවැදෑරුම් පලිබෝධ අතරේ තමන්ගේ භාවනාවට යම් පලිබෝධයක් තියෙනවා නම් ඒ Pali බෝධය උපච්චින්දිත්වා ඒක සිඹින්ද කියලා කියනවා. භාවනාවට තියෙන දසවැදෑරුම් Pali බෝධය අතරින් යම් Pali බෝධයක් තියෙනවා නම් ඒ Pali බෝධය සිඳලා කම්මට්ටහන දායකං කල්යාණ මිත්තං උපසංකමිත්වා කමටහනක් දෙන කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් වෙත එළඹිලා අත්තනෝ චර්යානුකූලං චත්තාලීසාය කම්මට්ටහනේසු අඤ්‍යතරං කම්මට්ටානං ගහෙත්වා තමන්ගේ චරිතයට ගැළපෙන සමසතරිස් කර්මස්ථානයන් අතරේ සුදුසු කර්මස්ථානයක් අරගෙන සමාධි භාවනාය අනරූපම් විහාරම් පහය සමාධි භාවනාවට නොගැලපෙන විහෙර අතහැරලා නොගැලපෙන සෙනසුන් අතහැරලා අනුරූප විහාරේ විහරන්තේන සුදුසු විහාරයක වාසය කරමින් කුද්දක පලිබෝධපච්චේදන් කත්වා කුඩා අනු කුඩා සෙසු පලිබෝධ තියෙනවා නම් ඒ දේවරුත් සිඳලා සබ්බම් භාවනා විධානං අපරිහාපෙන් තියෙන සියලු භාවනා විධානය නොපිරිහෙළමින් පහතේ තබ්බෝති වැඩි යුතුයි කියලා කියනවා. එමනම් අපි කතා කළ යුතු කරුණු ගණනාවක් කොහොමද මේ සමාධිය වඩන්නේ? යම් යෝගාවචරයේ තමන්ගේ භාවනාවක් ආරම්භ කරලා තමන් සමාධි භාවනාවක් වඩන්නේ කොහොමද කියන කාරණේ දැනගන්න වැදගත් වෙන කරුණු කීපයක් මෙතනදී කියවුණා. මොනවද? ශීලානි විසෝදෙත්වා සුපරිසුද්ධ ශීලේ පතිච්චිතේන කියලා පළවෙනිම අපිට සීල නිර්දේශය ආවරණය කරනවා. එහෙමනම් ශීල් පිරිසිදු කරගන්න, ශීල් පිරිසිදු කරගෙන පිරිසිදු සීලයක පිහිටන්ද ඒ පිළිබඳව විස්තර වශයෙන් අපි සීල නිර්දේශය කතා කරන්නට යෙදුණා. ඊට පස්සේ කියනවා යවාස්ස දසසු පලිබෝධේසු පලිබෝධවත්ති සංපච්චෙන්දිත්වා. දසවැදෑරුම් පලිබෝධ අතර යම් ආකාරයක පලිබෝධයක් තියෙනවා නම් අන්නේ පලිබෝධය සිඳින්න කියලා කියනවා. එහෙමනම් මොනවද මේ දසවැදෑරුම් පලිබෝධ? අපිට කියනවා අයමෙත සංකේපෝ කියලා මේ සංක්ෂේපයෙන් භාවනා ණය පැහැදිලි කරා. කොහොමද මේ සමාධිය වඩන්නේ කියලා කෙටියෙන් කියලා දැන් අයම්පා විත්තහරෝ කියලා මෙන්න දැන් විස්තර වශයෙන් අපිට දේශනා කරන්න යනවා. ඊවාස්ස දසසු පලිබෝධේසු පලිබෝධෝ අතිතං උපච්චින්දිත්වාති එත්ත මේ දසවැදෑරුම් පලිබෝධ අතරින් යම් පලිබෝධයක් තියෙනවා නම් ඒ පලිබෝධේ සිඳලා කියලා අපිට කියවේ මොකක්ද අන්න දැන් අපිට බුදුගෝස ස්වාමීන් වහන්සේ මේ විසුද්ධි මාර්ගයේ අපිට නිවන් මාර්ගය පැහැදිලි කරන විසුද්ධි මාර්ගයේ අපිට දසවැදෑරුම් පලිබෝධය පැහැදිලි කරන්න යනවා එවනම් භාවනාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන යෝගාවචරයේ හඳුනාගත යුතු දසපලිබෝධයක් තියෙනවා. දැන් මෙතනදී කියවෙන්නේ නැහැ භාවනාවක් කරන්න හිතන හැම කෙනෙක්ම ඉස්සරලම මේ දසපලිබෝධයන අතහැරලා ඊට පස්සේ භාවනාව ආරම්භ කරන්න ඕනේ. එහෙම නැතුව භාවනාව පටන් ගන්න එක හොඳ නැහැ. ඒ දක්වා භාවනාව නතර කරලා තියන්න ඕනේ කියලා කතාවක් නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ සමහර කෙනෙක් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් තමන් ඊ타ත්ම නිවනටම යොමු වෙච්ච යොමු වීමෙන් අනෙකුත් සියලු දේවල් අතහැරලා භාවනාවට එළඹෙනවා නම් විශේෂයෙන්ම ගෞරවනීය ස්වාමින් වහන්සේලා තමන්ගේ සෙසු වැඩ කටයුතු පසකින් තියලා භාවනාවට යොමු වෙනවා නම් මෙන්න මේ භාවනාවට යොමු වෙන කෙනා අන්න ඒ කෙනාට තියෙනවා තමන්ගේ පලිබෝධ තියෙනවා නම් භාවනාවට ඒ පලිබෝධ සමග භාවනාව ඉදිරියට යනකොට තමන්ට භාවනාව අමාරුයි ඒ තුලින් තමන්ට භාවනාව හරියට වැඩෙන්නේ. ඒ නිසා ඒ පලිබෝධ ටික අපි හඳුනගෙන පලිබෝධ සිඳලා භාවනාවට යමු හැබැයි එතකොට කියන්නේ නැහැ අද ඉන්න සියලුම ස්වාමින් වහන්සේලා එහෙමනම් දැන් පලිබෝධ සියල්ල සිඳලා සියලු වැඩ කටයුතු වලින් නිදහස් වෙලා ඉන්න ඕනේ කියලා. නොඑක් නොඑක් කටයුතු කරන ස්වාමීන් වහන්සේලා ඉන්න පුළුවන්. ඒ කටයුතු අතරේ මේ කියන්නේ තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කමටහනක් වඩන්න මේ යොමු වෙච්ච අය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පැවිදි වෙච්ච දවසින් පහෝදා ඉඳලා ජීවිත පරිත්‍යාගයෙන් කමඨහන වැඩිම පවණක්මයි කළ යුත්තේ කියලා. භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන අවුරුදු 5ක් යනකම් නිශ්‍රේ මුංචකනක බෞද්ධත භාවය ඇති වෙනකම් මේ පරියත්තියේ දෙන්න කියලා. ත්‍රිපිටකය ඉගෙන ගන්න කියලා. කටපාඩම් කරන්න කියලා, හදාරන්න කියලා. ඒ පිළිබඳව අවශ්‍ය බෞද්ධත භාවය ඇති කරගෙන තමන්ට නිශ්චය මුංචනක භාවය ඇතිවෙන්න අවශ්‍ය ගුණධර්ම ටික සම්පාදනය කරගෙන ඊට පස්සේ තමයි තමන් ජීවිත පරිත්‍යාගයෙන් බණ භාවනා කරන්න යෙදෙන්න ඕන. ඊට කලින් යෙදුනොත් ඒකත් වැරදි. ඒ නිසා මේ පලිබෝධ සිදීමේ කතාව සමහර වෙලාවට සමහර ස්වාමීන් වහන්සේ කෙනෙක්ට වැරදි අදහසක් ඇති වෙන්න පුළුවන්. එහෙමනම් පැවිදි වෙච්ච දවසේ ඉඳලම පලිබෝධ මොනවද කියන්නේ බලලා පලිබෝධ ටික සිඳලා දැන් භාවනා කරන්න පටන් ගන්න තියෙන්නේ කියලා සමහර ලාවට එහෙම පටන් ගත්තට මේ භවනානාය සාර්ථක භාවයටපත් වෙන්නේ නැහැ. මොකද අපිට ඊට වඩා අනුකුම්භ කිරියා අනුකුම්භ ප්‍රතිපදා කියලා මේ අනුපිළිවෙල කටයුත්තක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා ඒ අනුපිළිවෙල අනුගමනය කරන යෝගාවචරයන් වහන්සේ නමකට මෙන්න යම්කිසි කාල පරිච්ඡේදයක් වෙනවා නම් දැන් තමන් වහන්සේගේ සෙසු වැඩ කටයුතු අතහැරලා තමන් වහන්සේ තම ජීවිත පරිත්‍යාගයෙන් මේ භාවනාවට යොමු වෙලා නිවන දක්වාම Taman යොමු වෙන්න ඕනේ කියලා. එදාට හැබැයි මේ Pali Bodhat එක ඉඳලා භාවනා කරන්න බෑ. ඒ නිසා එදාට මේ Pali Bodhat ටික ශ්‍රේණින්න ඕනේ. මේ පිළිබඳව විස්තර ණය දැන් මෙතන සාකච්ඡා කරනවා. අපිට කියනවා පළවෙනිම ගාථා රත්නයකින් මේ Pali Bodh 10 අපිට දක්වනවා. ආවාසූච කුලං ලාභෝ ගනෝ කම්මංච පංචමං අද්ධානං ඥාති ආබාධෝ ගන්තෝ ඉද්ධීති තේරස ආවාසෝච කුලං ලාභෝ ගනෝ කම්මංච පංචමං ආවාස පරිබෝධය කුල පරිබෝධය ලාභ පරිබෝධය ඝන පරිබෝධය කම්ම පරිබෝධය අද්ධානං ඥාති ආබාධෝ අද්ධාන පරිබෝධය ඥාති පරිබෝධය ආබහද පරිබෝධය ගන්තෝ ඉබ්බිහි ගන්ත පරිබෝධය 이르දි පරිබෝධය උතර පරිබෝධ 10යි ආවාසෝච කුලං ලාභෝ ගනෝ කම්මංච පංචමං අත්තහනං ඥාති ආබාධෝ ගන්තෝ ඉද්ධිති තේ දස මේ ගාථාව පාඩම් කරගත්තර කමක් නැහැ මතක තියාගත්තර කමක් නැහැ දස පරිබෝධ ටික මතක තියාගන්න ආවාසෝච කුලං ලාභෝ ගනෝ කම්මංච පංචමං අද්ධානං ඥාති ආබාධෝ ගන්තෝ ඉද්ධීති තේ දස එමනම් මේ දස පලිබෝධ අතරේ පළවෙනියම සාකච්ඡා කරනවා ආවාස පලිබෝධය තත ආවාසෝ ඒව ආවාස පලිබෝධෝ කියලා ආවාසයටම තමයි ආවාස පලිබෝධය කියන්නේ මොකක්ද ආවාසය කියලා කියන්නේ ආවාසය කියන්නේ ඒකෝපි ඕවරකෝ උච්චති එක කාමරයක් තියෙන එකත් ආවාසයක් වෙනවා එහෙම නැත්නම් ඒකම්පි පරිවේනම් ඒක පිරිවෙනකුත් ආවාසයක් කියලා. දැන් පිරිවෙන කියලා කිව්වහම මොකද්ද පිරිවෙන කියලා කියන්නේ? අද සමහර වෙලාවට වර්තමානයේ අපිට පිරිවෙන කෙනෙකුට මතක් වෙන්නේ මේ පොඩි හාමුදුරුවරු පිරිසක් ඉන්න. අ හාමුදුරුවරු කීප දෙනෙක් තැන් තැන්වල පන්ති කීපයක් තියෙන. අ ඉස්කෝලේ වාගේ හාමුදුරුවරු උදේට හවසට එහෙම නැත්නම් හවස් වරුවට නැත්නම් උදේ වරුවට ඇවිල්ලා ඩිස්ට්‍රික්ට් පුටු ටික ඉගෙන ගන්න තැනක් තමයි අපි පිරිවෙනක් කියලා තියෙන්නේ. මූලික පිරිවෙන් කියලා තියෙනවා, මහා පිරිවෙන් කියලා තියෙනවා, නොඑක් නොඑක් විදිහට අපේ ලංකාව පුරාවට පිරිවෙන් තියෙනවා. හැබැයි මේ පිරිවෙන කියලා කියන්නේ මේ අදහස නෙමෙයි. පිරිවෙන කියලා කියන්නේ මේ පිළිබඳව දීර්ඝව ඉතින් නොඑක් නොඑක් තැන්වල විස්තර විවරණය කරනවා. එක ගුරුවරයෙක් යටතේ ඉන්න ශිෂ්‍ය පිරිසක් එක මහා විහාරයක යම් තැනක එක ගුරුවරයෙක් යටතේ ශිෂ්‍ය පිරිසක් එකතු වෙලා ඉන්නවා නම් එක තැනකට ඒක රාශි වෙලා ඉන්නවා නම් අන්න ඒතර පිරිවෙනවා. ඒ පිරිස එක පිරිවෙනවා. එතකොට දැන් ඔය අපි ගියොත් අනුරා පොළොන්නරුවට පොළොන්නරුවේ ආලාහන පිරිවෙන් භූමියේ අපිට නටපුන් දකින්න පුළුවන්. එක ආචාර්යන් වහන්සේ කෙනෙකුට ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හිටපු කුඩා කුඩා කුටි කීපයක් එක තැනක එකතු වෙලා තියෙනවා. අන්න පිරිවෙනවා. එතකොට සමහර ලාවට පිරිවෙන වටේට පොඩි තාප්පයක් බඳලා ඒක පරික්ෂේප කරලා තියෙනවා. වට කරලා තියෙනවා. ඒ වාගේ පිරිවෙන් කීපයක් තියෙනවා මහා විහාරයක. දැන් ආලාහන පිරිවෙන් පරිශ්‍රය ගත්තාම පොළොන්නරුවේ ඒකේ පිරිවෙන් කිහිපයක් නතබුන් අපට මුණ ගැහෙනවා. ඒ සියල්ල එක විහාරස්ථාන එක ශේනාසනය. හැබැයි ශේනාසනය ඇතුලේ කොටස් කිහිපයක් තියෙනවා. ඒක තමයි පුරාණ පුරාණ ආරාමයක සැලැස්ම ශාස්ත්‍රලා තිබුණු ආකාරය. ඒ නිසා පිරිවෙන කියන වචනේ සඳහන් කරන්නේ නිසා වික්ෂුන් වහන්සේලා කිහිප දෙනෙක් එකතු වෙන කීප දෙනෙක් එකතු වෙලා අධ්‍යයන කටයුතු ආදියත් නිරත වෙනවා. ඒ වගේම එක ගුරුවරයෙක් යටතේ ශිෂ්‍ය කීප දෙනෙක් ඉන්න තැනක් තමයි පිරිවෙනක් කියලා කියන්නේ. ඒ නිසා ආවාසය කියලා කිව්වහම ආවාසය කියන තැනට පරිවේණයක් පිරිවෙනක් අදාළ වෙනවා කියලා කියනවා. සකලෝපි සංඝාරාමෝ එමත් නැත්නම් සියලුම සංඝා වාසය සියලුම සංඝා සංඝාරාමය මේ පිරිවෙන කියන වචනයෙන් අදහස් කරන්න පුළුවන්. ස්වායං න සබ්බස්සේව පලිබෝධෝ හෝති මේ පිරිවෙන කියන එක සියල්ලෙන් සියල්ල හැමෝටම පලිබෝධයක් නෙමෙයි ආවාසය කියන එක හැමෝටම පලිබෝධයක් නේ දැන් ආවාස පලිබෝධය කියලා කියවහම කාට හරි හිතෙන්න පුළුවන් එහෙමනම් හරි කුටියක් තියෙනවනේ ඒක පලිබෝධයක් එතකොට මට මම ඉන්න කුටියක් තියෙන එක මගේ පලිබෝධයක් එහෙම නෙවෙයි මේ කියන්නේ ආවාස පලිබෝධය කියලා මෙතන කියන්නේ එහෙම එකක් නෙමෙයි Taman ඉන්න කුටිය Tamanට පලිබෝධයක් වෙන විදිහකට තියෙන්න පුළුවන් Taman ඉන්න කුටිය Tamanට පලිබෝධයක් වෙන විදිහකට තියෙන්න පුළුවන්. ඒ පලිබෝධයක් වෙන විදිහකට තියෙනවා නම් ආන් ඒක තමයි අපි මෙතනදී දුරු කරගන්න ඕනේ. එතකොට කොහොමද පලිබෝධයක් වෙන්නේ කියනවා යෝ පනෙත්ත නවකම්මාදීසු සුක්ඛං වාපජ්ජති. සමහර කෙනෙකුට ඉන්නවා සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා යම් තැනක ඉන්නකොට නිතරම නව කර්ම සඳහා තමයි තමන්ගේ සිත යොමු වෙන්නේ. නව කර්ම කියලා කියන්නේ කොහේ හරි තැන කුටියක් හදන්න, එහෙම නැත්නම් චෛත්‍ය ගොඩනගන්න, එහෙම නැත්නම් බෝධිමාලකේ හදන්න, වෙන මොනවා හරි ඉදිකිරීමක් කරන්න මේ විදිහට යම් යම් ඉදිකිරීම් පිළිබඳව තමන්ගේ සිත යොමු වීමට කියනවා නව කර්ම කරනවා කියලා. ඒතර සමහර සේනාසන තියෙන්න පුළුවන් කෙනෙකුට එතෙන්ට ගියාම හිතෙන්නෙම කොහේ හරි තැනක කුටියක් හදන්න ඕනේ කියලා. නැත්නම් කොහේ හරි තැනක මොකක් හරි ඉදිකිරීමක් කරන්න ඕන කියලා අඩුමතරමේ තාප්පයක්වත් බඳින්න ඕන කියලා හිතනවා. මේ මේ විදිහට නව කර්ම සඳහාම සිතේ යොමු වීමක් හිතෙන යොමු වීමක් ඇති වෙන විහාරස්ථානයක් තියෙනවා නම් ඒ විහාරස්ථානය ඒ ආවාසය ඒ භික්ෂුන් වහන්සේට පරිපූර්ණයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේට ඒබඳු තැනකින් ටිකක් දුර වෙලා වෙන තැනක ඉන්නකොට අර නව කර්ම සඳහා තියෙන අවධානය අඩු වෙනවා නම් මොනවාරි හදන්න ඕනේ කියලා නිතරම හිතෙන කාරණය නැති වෙනවා නම් ඒබඳු තැනකදී ඒක සුදුසුයි. ඒ නිසා ආවාස පරිබෝධයේ ඇති වෙන්න පුළුවන් ඔන්න ඔය ආකාරයට. ඒවත් නැත්නම් බහුබණ්ඩ සම්නිචයෝ හෝති. සමහර තමන් තමන්ගේ සමහර ලාවට කුටිය වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට බොහෝ බඩු බහන්න පිළිලා තියෙනවා. හැමතැනම හැම මුල්ලෙම මොන මොන හරි ගොඩ ගහලා ගොඩ ගහලා ගොඩ ගහලා තියලා තියෙනවා. එතකොට ඒක තමන්ට දැක්කහම තමන්ගේ හිත සංසිඳෙන්නේ නැහැ. තමන්ට ටිකක් පහසු නැහැ. අපහසුයි. මෙන්න මේ නිසා ඒබඳු තැනකුත් අපිට පරිබෝධයක් බවට පත් වෙන්න පුළුවන්. ඒකත් කියනවා ආවාස පරිබෝධයක් කියලා. එහෙමත් නැත්නම් යේන කියනිචවා කාරණේන අපේක්ඛවා පටිබද චිත්තෝ තස්සේව පරිබෝධ හොති. සමහර ලාවට සමහර තැනකදී සමහර ආවාසයක් සමහර සේනාසනයක් පරිබෝධ සහිත භාවයටපත් වෙනවා. අපිට හිතනවා මෙතන මීට වඩා ටිකක් රස්නේ වැඩි මෙතන. රස්නේ ටිකක් අඩු වුණා නම් හොඳයි. සීතල වුණා නම් හොඳයි. එහෙම නැත්නම් මෙතන සීතල වැඩි ටිකක් රස්නේ තිබුණා නම් හොඳයි කියලා හිතෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව ගස් ටිකක් හැදෙලා තිබුණා නම් හොඳයි මෙහි ගස් අඩුයි ඒ නිසා අමාරුයි මට ඉන්න. සීතල මේ මේ රස්නේ වැඩි කියලා. මේ විදිහට නොඑක් නොඑක් විදිහට තමන්ගේ ඉන්න සේනාසනයේ තියෙන අඩුපාඩු තමන්ට පෙනිලා ඊට වඩා හොඳ සේනාසනයකට කියනනම් හොඳයි කියලා අපේක්ෂා සහිත භාවයක් නිරන්තරයෙන් ඇති වෙනවා නම් ඒ භික්ෂුන් වහන්සේට ඒ සේනාසනය ආවාස පරිභෝධයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට කියනවා මේ Pali Bodhය දුරු කරගන්න. හැබැයි මේ Pali Bodhය දුරු කරගන්නේ සියල්ලෙන් සියල්ල මේ සේනාසනය අතහැරලා වෙන සේනාසනයට යෑමෙන්ම විතරක් නෙමෙයි. එහෙම බෑ. එහෙම ගියත් සමහරලාට එතනක් Pali Bodh වෙන්න පුළුවන්. Pali Bodhය දුරු වීම එක පැත්තකින් තමන්ගේ චිත්ත අභ්‍යන්තරයෙන් තමන්ගේ අධ්‍යාත්මය තුළ වෙන Pali Bodhය දුරු වීම සිද්ධ වෙන්න ඕනේ. එනිසා සමහර භික්ෂුන් වහන්සේ කෙනෙකුට කොච්චර සෙනගක් හිටියත් කොච්චර පිරිසක් හිටියත් තමන්ගේ සේනාසනය ආවාස පරිබෝධයක් නැහැ. තමන්ගේ නිවන් ගමන තමන්ගේ පුරුද්දෙන් ගමන් කරගන්න පුළුවන්, යා ගන්න පුළුවන්. ඒ නිසා එන ඒ தത്വයට අපි ආවාස පරිබෝධය දුරු කර ගැනීම තමයි මෙතනදී සඳහන් කරන්නේ. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන හරි ලස්සන කතාන්දරයක් මෙතනදී අපිට මුණ ගැහෙනවා. අපට දේශනා කරනවා ද්වේකිර කුල පුත්තා අනුරාධපුරාණික්ක පින්තාතු පාරාමේ පබ්බජින්සු අතීතයේ මේ අර්ථ කතා රචනා වෙච්ච කාලයේ අනුරාධපුර යුගයේ කුලපුත්‍රය දෙන්නේ කනුරාධපුරයෙන් ගිහි ගින් නික්මිලා තූපාරාමයේ පැවිදුණා කියලා කියනවා. දැන් තූපාරාමය අද අපිට දක්නට ලැබෙනවා. ඒ තූපාරාමයේ ඒ පරිශ්‍රයේ තිබුණු පුරාණ විහාරස්ථානයේ පුද්ගල දෙන්නෙක් භික්ෂුන් වහන්සේලා දෙන්නෙක් පැවිදි වුණා කියලා කියනවා. තේසං ඒකෝ දේමාතිකා පගුණං කත්වා ඒ දෙන්න අතරේ එක භික්ෂුන් වහන්සේ කෙනෙක් දේමාතිකා ප්‍රගුණ කරලා දේමාතිකා ප්‍රගුණ කරලා කියලා කියන්නේ භික්ෂු විභංගේ සහ භික්ෂුණී විභංගේ කියන විනය පිටකේ ප්‍රධාන ශික්ෂාපද 220 භික්ෂු විභංගේ තියෙන 220ක් භික්ෂුණී විභංගේ තියෙන ශික්ෂාපද ටිකක් මූලික වශයෙන් ඉගෙනගෙන අර්ථ වශයෙන් අස්සාගෙන පංචවස්සිකෝ හුත්වා වස් පහක් පිරিলা දැන් මේ බලන්න මේ හැම තැනකදීම අපිට කියනවා මේ පැවිදි වෙන කෙනෙක් එතනින් තමන්ගේ ආචාර්යන් වහන්සේගෙන් වෙන් වෙලා යන ආකාරය වේමාතිකා ප්‍රගුණ කරන්න කියනවා. අනිවාර්යයෙන්ම විනය පිටකයේ තියෙන වික්ෂු ප්‍රාතිමෝක්ෂයේ ශික්ෂාපද ටිකක් වික්ෂුණී ප්‍රාතිමෝක්ෂයේ ශික්ෂාපද ටිකක් ඉගෙන ගන්න ඕනේ. එහෙම නතු යන්න බෑ කාටවත් තනියම. ඒ වගේම තමයි වස් පහක් පෙරෙන්න ඕනේ. උපසම්පදාවෙන් පංචවස්සික වෙන්න ඕනේ. අනිවාර්යෙන් උපසම්පදාවෙන් වස් පහක් පෙරෙන්නේ නැතුව කිසිම පරයායක් නැහැ Tamanට ගුරුවරයෙක් ළඟ නැතුව තනියම ඉන්න. ඒ අනිවාර්යෙන් ගුරුවරයෙක් ළඟම ඉන්න ඕනේ. ගුරුවරයෙක්ගෙන් නිසක් සමාදන් වෙලාම ඉන්න ඕනේ. එහෙම නැතු ඉන්න බෑ. එහෙම ඉන්නවා නම් අරුණක් පාසා ඒ භික්ෂුන් වහන්සේලාට සිල්පදයක් වෙනවා. ඒ නිසා අපිට කියනවා දේමාතික අපගුණංකත්වා පංචවස්සිකෝ හුත්වා පවාරිත්වා පාචීන කණ්ඩරාජින් නාම ගතෝ පාචීන කණ්ඩරාජය කියන ප්‍රදේශයට ගියා කියලා කියනවා. ඉතින් පාචීන කණ්ඩරාජය කියන ප්‍රදේශය වර්තමානයේ හඳුනගන්නේ අනුරාධපුරේ මිහින්තලයට ටිකක් දකුණු දිග ප්‍රදේශයෙන් තියෙන පර්වතයක් යම්කිසි ප්‍රදේශයක් කියලා වර්තමානයේ හඳුනාගෙන තියෙන ඒ ප්‍රදේශෙ වෙන්න පුළුවනි. ඒකෝ තත්ත්වයේ වසති. ඉතින් ඒ පාචීන කණ්ඩරාජයේ එක භික්ෂුන් වහන්සේ කෙනෙක් එතනම වාසය කරන්න ගත්තා. ඒ අතරේ පාචින කණ්ඩ ඒකෝ තත්ත්වයේ වසති කියලා කියන්නේ එක භික්ෂුන් වහන්සේ කෙනෙක් තූපාරාමේම නතර වුණා. ඒකෝර භික්ෂුන් වහන්සේලා දෙන්නේ තූපාරාමෙන් පැවිදි වෙලා එක කෙනෙක් අවුරුදු 5ක් වස් 5ක් භික්ෂුන් තමන් ගුරුවරයා ළඟ ඉඳලා පාචින කණ්ඩ රාජ්‍යයට ගියා විනය පිටකයේ මූලික ශික්ෂාපද ටිකක් ඉගෙනගෙන. අනෙක් භික්ෂුන් වහන්සේ මේ තූපාරාමයේම දිගටම වාසය කරා. එතනදි කියනවා මේ පාචීන කණ්ඩරාජින් ගතෝ මේ පාචීන කණ්ඩරාජයට ගිය ස්වාමීන් වහන්සේ ඒ පාචීන කණ්ඩරාජයේ බොහෝ කාලයක් වාසය කරනවා බොහෝ කාලයක් වාසය කරලා කල්පනා කරනවා මේ ප්‍රදේශය පටිසල්ලා පටිසල්ලාණයට බොහෝම හොඳයි ඒ කියන්නේ තමන්ගේ විවේකයට බොහෝම සාරුක්‍ය තැනක් මෙතන. ඉතින් විවේකයෙන් තමන්ට ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මගෙත් එක්ක පැවිදි වෙච්ච එක නමක් හිටියා. අපි දෙනමක් එකට පැවිදි වුණා. අපි සහෝදරයෝ. තූපාරාමේ තමයි උන්වහන්සේ ඉන්නේ. ඉතින් අනේ උන්වහන්සේත් මෙහෙට ආවනම් මෙහෙ බොහොම හොඳයි. බොහොම විවේකයි. ඒ නිසා මං ගිහිල්ලා උන්වහන්සේට ආරෝචනය කරන්න, උන්වහන්සේට ආරාධනා කරන්න ඕනේ. ඒ තූපාරාමේ ඉන්නතු මේ පාචීන කණ්ඩරාජිට ඇවිල්ලා ඉන්න කියලා ආරාධනා කරන්න ඕනේ කියලා හිතුණා. එහෙම හිතලා පාචීන කණ්ඩරාජින් නික්මිලා මේ ස්වාමීන් වහන්සේ වැඩම කරන අතූපාරාමේ දක්වා. තූපාරාමයට වැඩම කරාම ඉතින් තූපාරාමේ ආරාම භූමියට පිවිසෙනවා දකින්නකොටම ඉතින් අර Tamanගේ සහෝදර පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා පාසිවුරු පිළි අරගත්තා. පාසිවුරු පිළි අරගෙනපත් පිළිවෙත් කරා. වත් පිළිවෙත් කරලා ඉතින් ආගන්තුක ස්වාමීන් වහන්සේ කෙනෙක් විදිහට වැඩ මේ තමන් වහන්සේගේ සහෝදර ස්වාමීන් වහන්සේට හොඳ සීනාසනයකුත් පනවලා දුන්නා. දැන් උන්වහන්සේ කල්පනා කරනවා දැන් ඉතින් මම ආගන්තුකෝනේ ආවේ ඒ නිසා දැන් එහෙමනම් මගේ මෙතන හිටපු මේ සහෝදර ස්වාමීන් වහන්සේ දැන් ඉතින් හවස් වරුව ඒ නිසා ගිතෙල් ටිකක් උක්පැණි ටිකක් උක්හකුරු ටිකක් පානකයක් මේ ආදියක් මොනවා හරි ගිලම්පසක් දැන් ඉතින් එවයි කියලා බලාපොරොත්තුෙන් හිටියා. දැන් අපි ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් යම් කිසි විහාරස්ථානයකට ගියාම ගිලම්පස ටිකක් පිළිගන්නවා. ඒතර ගිලම්පස ටිකක් ඒකට ඉතින් ඒ කාලේ හැටියට ගිතෙල් චතුමදුර ආදී දෙයක් මෙහෙම දෙයක් පිළිගන්නයි කියලා හිතුවා. ඉතලා ඉන්නවා. ඉතින් කල්පනා කරා ඉතින් මුන්නහන්සේ දැන් මේ අවුරුදු ගණනාවක් මෙතන ඉන්නවනේ. ඉතින් ඒ නිසා මෙතන යම්කිසි වැඩපිළිවෙලක් හදාන ඇති ඇති ආගන්තුක කෙනෙක් ආවම උපස්ථානෙ හිමු කරයි හොඳට කියලා බලාපොරොත්තු දැන් ඉන්නවා. හැබැයි හිටියා රාත්‍රියේ උදා වුණා රෑ මුකුත් ගිලම්පසක් හම්බුන්නේ නැහැ. ඒ රෑ ගිලම්පසක් හම්බුනේ නැති වුණාම හිතුවා එහෙමනම් දැන් ඉතින් මේ රෑ වෙච්ච හින්දා මොකවත් හදාගන්න තව බැරි වෙන්න ඇති. හිත උදේ මෙහිමනම් ඉතින් උපස්ථායක කෙනෙක් කැඳ කැවිලි මොනවා හරි අරගෙන එයි. දැන් මේ ආගන්තුක අපස්වාමීන් වහන්සේ සංග්‍රහ කරන්ද කැඳ කැවිලි මොනවා හරි අරගෙන එයි කියලා හිතුවා. හැබැයි උදේ වුණා, එළි වුණා, අරුණ නැගුණා, කැඳ කැවිලි මොකවත් ලැබුණ නැහැ. ඒක මම හිතුවා එහෙමනම් ඉතින් එවන්න කවුරුත් නැති වෙන්න ඇති. එහෙමනම් දැන් ඉතින් අපි ගමට පින්ඳපාත යනවනේ. ගමට පින්ඳපාතේ ගියාමවත් අපිට ඉතින් හොඳට දාන ටිකක් එහෙමනම් සූදානම් කරලා ඇති කොහේරිය කියලා බලාපොරොත්තුවක් ඇති වුණා. දැන් එහෙම හිතලා උදේම අර රූපාරාමේ හිටපු තමගේ සහෝදර ස්වාමීන් වහන්සේත් එක්ක දැන් ගමට පින්ඳපාතේ පිවිසෙනවා. පින්නපාත යනවා කිසිම තැනකින් ඒ විදිහට සූදානම් කරලා මේ කැඳ කැවිලි පූජා කරන බවක් නම් පේන්නේ නැහැ. ඉතින් ගිහිල්ලා ඉවර වෙලා අනේ වීතිය පින්නපාත හැසිරුණාම එක තැනකදී කැඳ කිනිස්සක මාත්‍රයක් විතරක් හම්බෙනවා. කැඳ පොඩ්ඩක් විතරයි හම්බුනේ. ඉතින් කැඳ පොඩ්ඩක් විතරක් හම්බුනාට පස්සේ ඒ ටික ගෙනහිල්ලා ඉවරලා මේ පැත්තෙම ඉතින් ආසන ශාලා තියෙනවා. ඉතින් ඉස්සර ඉස්සර කාලේ ආරණ්‍ය සේනාසනවල එහෙම නැත්නම් විහාරස්ථානවල විතරක් නෙමෙයි ගමේ තැන් තැන්වල ආසන ශාලා හදලා තියෙනවා මිනිස්සු. ඒ ගමේ තැන් තැන්වල ආසන ශාලා කියලා හදලා තියෙන්නේ පින්ඩපාතේ කරගන්න භික්ෂුන් වහන්සේලාට ඒ තැන්වල පැන් එලවලා තියෙනවා සමහර වෙලාවට නොයෙක් ආසන පනවලා තියෙනවා ඉතින් ඒ තැනක ඉඳගෙන පැන් එලවලා තියෙන පැන් ටිකක් වළඳලා දාන ටික වළඳලා විවේකීව තමන්ගේ විහාරස්ථානට වඩින්න පුළුවන් සමහර ලාවට පින්ඩපාතේ යන්න කියහම අද වාගේ නෙවෙයි ප්‍රත්‍යබහුල නැහැ ඒ නිසා බොහෝ දුර සමහර ලාවට යන්න වෙනවා ඒතර පින්ඩපාත හොයාගන්න දුර්ලභ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ආසන ශාලා හදලා තිනවා ගමේ තැන් තැන්වල. ඉතින් ඒ ආසන ශාලාවල වික්ෂුන් වහන්සේලා පින්ඩපාතය කරගෙන ඇවිල්ලා ඉඳගෙන දානෙ වන්දලා යනවා. ඉතින් මේ කැඳ කිනිසි මාත්‍රයක් ලැබිලා මේ ස්වාමීන් වහන්සේත් එක්ක ආසන ශාලාවක ඉඳලා මේක වැළඳුවා. වැළඳුවාට පස්සේ ඉතින් කල්පනා කරනවා අ දැන් ඉතින් නිරන්තරයෙන්ම කැඳ දානයක් ඉතින් මෙහෙට හම්බෙන්නේ නැතුව ඇති. ඒකයි මේ උදේම ගිහිල්ලා කැඳ ටිකක් මේ පින්ඳ පාතයක් කරගත්තේ. හැබැයි ඉතින් දවල්ට දානේ හම්බෙන වෙලට දාන ගෙනලා දෙන්න මේටි. ඒ නිසා දැන් ඉතින් මේ කැඳ ටික නැති නිසා ගමට පින්ඳ පාතේ ආවා. නිසා දවල්ට දානේ ටිකක් ගෙනල්ලා දෙයි. මිනිස්සු ඉතින් ප්‍රණීත දාන එහෙම අරන් එයි කියලා කිව්වා. එහෙම කියලා හිතුවා. එහෙම හිතලා ඉන්නවා. හැබැයි මුකුත් ලැබෙන බවක් නැහැ. දානේ වෙලාව කිට්ටු වෙනවා පින්ඳ පාතේ යන්න සූදානම් වෙනවා. ගියා පින්ඳ පාතේ. පින්ඩපාතේ ගිහිල්ලා ඉවර වෙලා පින්ඩපාතයෙන් බොහොම සුළු දාන ටිකක් ලැබුණ ඒ ටිකම ආසන ශාලාවක ඉඳලා වැළඳුවා. තාම ආපහු තූපාරාමයට ආවෙත් නැහැ. තාම මේ පින්ඩපාතේ ගිහිල්ලා ඉවරලා ආසන ශාලාවක ඉඳලා දාන ටිකක් වැළඳුවා. වැළඳුවට පස්සේ මේ ස්වාමීන් වහන්සේට දෙනවා අනේ මේ ස්වාමීන් වහන්සේ හැමදාම මෙහෙම දන්නේ ඉන්නේ. හැමදාම මේ විදිහට දන්නේ ඉන්නේ කියලා අනිතින් කතා කරලා අහනවා කිම්බන්තේ සබ්බ කාලං එවං යාපේතහති. අනේ ස්වාමීනි හැමදාම මේ විදිහටද යැපෙන්නේ? හැමදාම මේ විදිහට පින්ඩපාත මේ ඊටාම දාන සුළු ප්‍රමාණයක් ලැබෙලා මේකෙන්ද මේ යැපෙන්නේ කියලා ඇහුවා. තේ වෙලාවේ කියන ආමහවුසු අනේ ඇවැත්නි. ඔව් අපි හැමදාම එහෙම තමයි. තේ වෙලාවේ ආරාධනය කරන බන්තේ පාචීන කණ්ඩරාජී පහසුකා ස්වාමිනේ පාචීන කණ්ඩරාජී බොහොම පහසුයි. සත්තගච්ඡාම අපි හියන් මෙන්න මේ වෙලාවේ මේ පාචීන කණ්ඩරාජයෙන් ආපු ස්වාමීන් වහන්සේ අර තූපාරාමේ ස්වාමීන් වහන්සේට තාම දැන් ආපහු පින්ඩපාති කරගෙන සේනාස්තුපාරාමයට ආවේ නැහැ. තමන්ගේ නිබද වාසය කරන විහාරස්ථානෙට වැඩියේ නැහැ. දැන් මේ පින්ඩපාතේ කරලා ඉවර වෙලා දානේ වළඳලා ඉවර වෙනකොට උන්වහන්සේ කියනවා ස්වාමීනි පාචින පණ්ඩරාජි මීට වඩා ගොඩක් පහසුවෙන් වාසය කරන්න පුළුවන්. ඒ නිසා ඔබ වහන්සේ තෙහි වැඩිත්වා කියලා ආරාධනය කරා. දැන් එහෙම ආරාධනය කරා ආරාධනය කරාට පස්සේ දැන් ඉතින් නගරයෙන් නික්මිලා දැන් ආපහු ආපහු එන ගමන එන ගමන නගරයේ දකුණු දොරටුවෙන් පිටත් වුණා නික්මුණා නික්මිලා කුම්භකාර මාර්ගයේ කුම්භකාරගාම මාර්ගය කියලා ගමක් තියෙනවා මේ කුඹ කුබල් කරුවන් ඉන්න ගමට යන පාර ඒ පාරට තූපාරාමී ස්වාමීන් වහන්සේ දැන් මේ ඉදිරියෙන් යන ස්වාමීන් වහන්සේ ඒ පැත්තට හැරුණා දැන් ගමේ පින්නපාතේ නගරේ පින්නපාතේ කරන දකුණු දොරටුවෙන් නික්මිලා දැන් අතීතේ නගරයේ අපිට මොන ගෙහෙන්නේ ගොඩක් වෙලාවට දැන් ওই තූප දැන් කාලේ තූපාරාමේ තියෙන තැනේ ටිකක් උතුරු පැත්තට වෙන්න තමයි නගරේ තියෙන්නේ. එතකොට විජේබාහු මාලිගාව ආදී නටබුන් ටික අපිට දක්නට ලැබෙන්නේ ඒ හරියේ. ඒ පැත්තේ තමයි පුරාණ නගරේ කොටුපවුරු කොටුබැම්ම එහෙම තියෙන්නේ. ඉතින් මේ පැත්තෙන් දකුණු දොරටුව කියන්නේ ඒතර තූපාරාමේ පැත්තට එන දොරටුව. ඒ දොරටුවෙන් නගරෙන් එළියට ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ පාරෙන් කුමල් කරුවන් ඉන්න මාර්ගයේ පැත්තට හැරෙනවා කියන්නේ තූපාරාමේ යන්නේ අනිත් පැත්තට ඒ පැත්තට කුමල් කරුවන්ගේ ගම් පැත්තට තමයි හැරෙන්නේ තූපාරාමේ තියෙන පැත්තට නෙමෙයි හැරුණේ ඒ කුඹල් කරුවන්ගේ ගම තියෙන පැත්තෙන් තමයි මේ පාචීන ඛණ්ඩ රාජ්‍ය කියන මිහින්තලේ ආදී පැත්තටත් ගමන් කරනවා ඇත්තේ. ඉතින් මේ විදිහට පාරෙන් අනිත් පැත්තට හැරුණාම දැන් තූපාරාම පැත්තට යන්න හැරුණේ අනිත් පැත්තට පාරේ හැරුණේ ඉතින් මේ ආගන්තුක ස්වාමීන් වහන්සේට ගැටලුවක් ඇති වුණා. ඇයි මේ පාරට හැරුණේ? ඇයි ආපහු තූපාරාම් පැත්තට හැරුණේ නැත්තේ කියලා. ඉතින් අහනවා බන්තේ ඉමම් මග්ගම් පටිපන් පටිපන්නත්ත. ස්වාමීනි මේ පාරේ යන්නේ ඇයි කියලා ඇහුවා. ඉතින් ඒ වෙලාවේ කියනවා "ඇවත්නි ඔබ දැන් කිව්ව නේද? පාචීන කණ්ඩරාජය වන්නන් අභහසි. දැන් ඔබ වහන්සේ මේ ටික වෙලාවකට ඉස්සලා පාචීන කණ්ඩරාජයේ ಗುಣ කිව්ව නේද? ඉතින් ඒ නිසා මම මේ හැරුණේ පාචීන කණ්ඩරාජයට ඉතින් අහනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ දැන් බොහෝ කාලයක් මේ අවුරුදු ගාණක් දැන් මේ තූපාරාමේ වැඩ වාසය කරනවා. ඔබ හන්දර එතන ගෙනියන්න මොකවත් ඇත්තේ නැද්ද? දැන් මේ පාචීන කණ්ඩරාජියට වැඩම කරන්නේ. නිකම්ම ගිහිල්ල වෙරලා හරියන්නේ නැහැ මොනවා හරි තියෙන තමන්ගේ පිරිකර මොනවත් එකතු කරගත්ත දෙයක් නැද්ද කියලා ඇහුවා. ඉතින් ඒ වෙලාවේ කියනවා ආමවුසෝ තියෙනවා. මංච පීඨං සංගිකම් මං හිටපු කුටියේ ඇඳපුටු දෙකම සංගිකයි. ඒ නිසා ඉතින් ඒක මට කොහොමවත් ගෙනියන්න බෑනේ. ඒවා ඉතින් අපි එනකොට තැම්පත් කරලා ආව පිළිවෙලට අපිට ඒක බලන්න තරම් දෙයක් නැහැ. අඤ්ඤං කිංචිනත්ති මට වෙන මොකුත් පිළිකර නැහැ. මගේ කුටියේ තිබුණ ඇඳයි පුටුවයි දෙක. ඉතින් ඒ දෙක සංගිකයි. ඒ දෙක එහෙම්ම තියෙනවා. ඒවා අපි පිළියෙලට තැම්පත් කරලා ආවේ කාට හරි આવොත් පරිහරණය කරන්න. මට වෙන ගන්න දෙයක් නැහැ. මගේ තුන් සිවුර පාත්‍රය මෙතන තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේ පාචීන කණ්ඩරාජී ගුණ කිව්වා. ඉතින් මම මේ දැන් මේ පැත්තට යන්න හැරුණේ කියලා. ඉතින් දැන් මේ ආගන්තුක ස්වාමීන් වහන්සේ කියනවා අනේ ස්වාමිනී මයිහම් පනබන්තේ කත්තර දණ්ඩෝ තේලනාලි උපහානත් පරිකාච තත්තේ අනේ ස්වාමිනී මම ඊයේ ඇවිල්ලා ඉවරලා මගේ සැර යටියයි මගේ තෙල් නැලියයි මගේ සෙරෙප්පු ටික එල්ලගෙන යන කොක්කයි සෙරෙප්පු කොක්කයි ටික මම කුටියේ තියලානේ ආවේ කියලා කිව්වා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියනවා පය ආවසෝ ඒක දේවසම් වසිත්වා එත්තකන්ට අපිටන්ති. ආ ඇත්තද ඇවැත්නි ඔබ එක දවසක් වාසය කරලා කොච්චර දේවල් කුටිය ඇතුළේ තැන්පත් කරාද කියලා ප්‍රශ්නයක් අහුවා. ඉතින් මේ වෙලාවේදී කල්පනා කරනවා අර ස්වාමීන් වහන්සේ බලන්න මම මේ ආගන්තුක ස්වාමීන් වහන්සේ කල්පනා කරන බලන්න මම ඇවිල්ලා එක දවසයි හිටියේ මේ කුටිය මම මගේ සැරයටිය තිබ්බා මගේ තෙල් නැලිය තිබ්බා මගේ වාහන් කොක්ක සෙරෙප්පු ඉල්ලගෙන යන කොක්ක තිබ්බා ඔක්කොම ටික මං කුටියේ තියලා ආවා මේ ස්වාමීන් වහන්සේට එහෙම කිසිම දෙයක් නැහැ උන්වහන්සේට අරගෙන යන්න මොකවත් නැහැ මට ඉස්සෙල්ලා උන්වහන්සේ යන්න සූදානම් ඉතින් ඒ නිසා උන්වහන්සේලා වාගේ අයට මේ වාගේ මහ පිරිසක් ඉන්න තූපාරාමේ නෙවෙයි ඕනෙම තරක් සුදුසු ආවාසයක් බවට පත් වෙනවා කියලා කල්පනා කරන්න ගත්තා. කල්පනා කළා කල්පනා කරනවා මේ තූපාරාමයේ කියන්නේ චතුන්නම් බුද්ධහනම් ධාතු නිදහනත්තහනම් මේ සතර බුදුරයන් වහන්සේලාගේම ධාතුන් වහන්සේලා නිදහන නිදහන් කරපු තැනක් මේ තූපාරාමයේ කියලා කියන්නේ. ලෝහ පාසාදේ සප්පායන් ධම්ම ශ්‍රවණං හැමදාම මේ ලෝවාමා ප්‍රාසාදේ බණ අහන්න ලැබෙනවා. මහා චේතිය දස්සනං මහසෑය හැමදාම වන්දනාමාන කරගන්න දක්වන්න ලැබෙනවා තෙරුන් වහන්සේලා දකින්න ලැබෙනවා අනේ ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩි වැඩ හිටියා වාගේ වාසය කරන්න පුළුවන් ඒ නිසා ඉතින් මේ තෙරුන් වහන්සලා වාගේ අයට මේ පාචින කණ්ඩරාජී වාගේ තැනකට එන්න අවශ්‍ය නැහැ උන්වහන්සලට ඕනේ තැනක සප්පාය සේනාසනයක් බවට පත් වෙනවා කියලා ආරාධනය කරන් තිබෙන ස්වාමිනේ ඔබ වහන්සේ මෙහිම වාසය කරන්ද ඔබ වහන්සේ වාගේ අයට මේ බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නවා වාගේ තියෙන තූපාරාම් වාගේ සේනාසනයක්ම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ කියලා ආරාධනය කරලා ඉතින් දෙවෙනි දවසේ Tamanගේ පාත්‍ර සිවුරුත් අරගෙන ආපහු පාචින කණ්ඩරාජයට වැඩම කරා කියලා සඳහන් කරනවා ඉතින් මෙන්න මේ විදිහට ඉතින් සමහර ස්වාමීන් වහන්සේලා තේ නිසා මේ ආවාසයේ කවර ආකාරයකට තිබුණත් තමන්ගේ හිත හදාගන්න පුළුවන්. ඒ හිත හදාගෙන තමන්ගේ ශීනාසනය තමන්ට ආවාසී සුදුසු විදිහට සකස් කරගන්න තමන්ගේ සිතේ සකස් කරගන්න පුළුවන් කියලා කියනවා. මේ කතාවෙන් අපිට ඒ නිසා දක්වන්නේ ආවාස පරිබෝධය කියලා කියන එක අපිට සේනාසනේ මාරු කිරීමෙන් විතරක්ම ආවාස පරිබෝධය සිඳින්නත් බෑ අපේ හිතේ හදාගන්න දේකුත් අපිට ඉතිරි වෙලා තියෙනවා කියන කාරණය. ඊළඟට දෙවෙනි පලිබෝධය පළවෙනි පලිබෝධය තමයි එතකොට අපි සාකච්ඡා කරන්න යෙදුනේ ආවාස පලිබෝධය දෙවෙනි පලිබෝධය අපිට කියනවා කුල පලිබෝධය. ඒතර අපේ ගාතාව තමයි ආවාසෝච කුලං ලාභෝ ගණං ගනෝ කම්මංච පංචමං. ආවාස පලිබෝධය කුල පලිබෝධය ලාභ පලිබෝධය ගණ පලිබෝධය කම පලිබෝධය අද්ධහනං ඥාති ආබාධෝ ගන්තෝ ඉන්දීහි තේතස අද්ධහන පරිබෝධයේ ඥාති ආබාධ ගන්ත ඉන්දීහි පරිබෝධය අසින් තමයි අපිට තියෙන්නේ එහෙනම් කුල පරිබෝධය කියන්නේ මොකක්ද කුලම් කියලා කියන්නේ කුලයක් කියලා කියන්නේ ඥාති කුල වෙන්න පුළුවන් උපස්ථායක කුල වෙන්න පුළුවන් සමහර කෙනෙකුට කියන උපස්ථායක කුලයක් නිරන්තරයෙන්ම මේ දායක මහත්වරු බොහෝම සමීපයෙන් ඇසුරු කරනවා. ඒතර දායක මහත්වරු බොහෝම සමීපයෙන් ඇසුරු කරනකොට හැමදාම සැප දුක විමසමින් තමයි ඉන්නේ කියලා කියනවා. ඉතින් දායකයාගෙන් නිතරම කතා කරලා අහනවා කොහොමද සැපද? මේ දවස්වල කොහොමද හොඳින් ඉන්නවද? හැමදාම උදේට කතා කරලා අනේ කොහොමද හොඳින් ඉන්නවද කියලා අහලා බලනවා. දායක මහතුරුත් මේ විදිහටම නිරන්තරයෙන් කතා බහ කරමින් වාසය කරනවා. සැප දුක බෙදාගෙන සංසර්ගව වාසය කරනවා ගිහියන් සමග. ඒක තමයි කුල පරිපෝදේ කියලා කියන්නේ. හැබැයි ඉතින් කියනවා සමහර කෙනෙක් ඉන්නවා සමහර සාමින්හන්සලා ඉන්නවා තමන්ගේ අම්මා තාත්තා එක්ක වුණත් ඒ තරම්ම සංසර්ග වාසය කරන්නේ ඒ නිසා මේ Pali Bodhi අපිට සිඳින්ද තමන්ගේ හිත පැත්තෙන් තමයි මේ Pali Bodhi සිඳ ගැනීම කරන්න තියෙන්නේ. ඒකටත් අපිට උදාහරණ වශයෙන් මේ කාරණාව පැහැදිලි කරන්න අපි කෝරණක විහාරවාසී තෙරුන් වහන්සේගේ භාගිනීය දහර බික්කුණෝ කියලා උන්වහන්සේගේ බෑනා වූ තරුණ භික්ෂුන් වහන්සේගේ කතා වස්තුව අපිට ගෙනහැර දක්වනවා. හරි ලස්සන කතාවක්. කෝරණක විහාරවාසී තෙරුන් වහන්සේගේ මේ බෑනා වූ දහර තෙරුන් වහන්සේ කියනවා උද්දේශත්තං රෝහණං අගමාසී. ඉතින් මේ කෝරණක විහාරය අතරම කොහෙද කියන එක නම් හරියටම දන්නේ නැහැ කෝරණක කියන විහාරයේ පිහිටියේ මං හිතන්නේ අනුරාධපුර ප්‍රදේශයට කිට්ටුව වෙන්න පුළුවන් බොහෝ වෙලාවට ඉතින් ඒ කෝරණක විහාරයේ හිටපු මහතෙරුන් වහන්සේගේ බෑනා තරුණ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ උද්දේශත්තං උන්වහන්සේ මේ ත්‍රිපිටකය ඉගෙන ගන්න කියලා රුහුණ රුහුණ ප්‍රදේශයට වැඩියා කියලා කියනවා. දැන් ත්‍රිපිටකය ඉගෙන ගන්න රුහුණට ගියා. රුහුණට ගිහිල්ලා ඉතින් තෙරුන් වහන්සේගේ සහෝදරිය සහෝදරි උපාසිකාව හැමදාම අර තෙරුන් වහන්සේගෙන් අහනවා අනේ අපේ අපේ ස්වාමීන් වහන්සේ කොහොමද දන්නේ කියලා ඉතින් අද කාලේ වාගේ ඉතින් දුරකථන ආදී නැහැ කතා බහ කරලා හොඳට ඉන්නවද කියලා අහන්න විදිහක් නැහැ. ඉතින් මේ නිසා විස්තර අහගන්න ක්‍රමයක් නැහැ. ඉතින් හැබැයි ඉතින් මේ සහෝදරේ හැමදාම ඇවිල්ලා ඉවරලා අහනවා නිරන්තරයෙන්ම ඇවිල්ලා අහනවා කොහොමද දන්නේ ඉතින් අනේ අපේ ස්වාමීන් වහන්සේ ගැන කිසිම විස්තරයක් නැහෙනේ ගියා ගියාමයි මුකුත් දන්නේ නැහෙනේ කියලා. ඒ නිසා මෙතරුන් වහන්සේ කල්පනා කරනවා ඉතින් දැන් බොහෝ කාලයක් ඉගෙන ගන්න ගිහිල්ලා හිටියා තාම ආවෙත් නැහැ. ඒ නිසා යන්න ඕනේ ගිහිල්ලා ඉතින් මේ මේ පොඩි හාමුදුරුවෝ එක් කරගෙන එන්න ඕනේ. ඇවිල්ලා ටිකක් ඉතින් මේ ගෙදරට කට්ටියට පෙන්නලා ආපහු පිටත් කරන්න ඕනි කියලා හිතනවා. ඒ මේතලා අනුරාධපුරෙන් දැන් නික්මිලා රෝහණේ බලා යනවා. යනකොට ඉතින් මේ කාලෙම මේ පොඩි පොඩි ස්වාමීන් වහන්සේලාත් හිතනවා ඉතින් මමත් අනේ බොහෝම කාලයක් මගේ තෙරුන් වහන්සේ දැක්කේ නෑ මගේ උපාධ්‍යයන් වහන්සේ දැක්කේ නෑ ගුරු ස්වාමීන් වහන්සේ දැක්කේ නෑ ඒ නිසා ගුරු ස්වාමීන් වහන්සේත් බලලා ඉතින් උපාසිකාවක් දැක්කේ නෑ ගොඩ කාලේ. කෙනෙක් උපාසිකාවගේ තොරතුරු දැනගෙන ඉන්න ඕනේ කියලා උන්වහන්සේත් රොහුන් ප්‍රදේශයෙන් නික්මිලා එනවා. උතුරු ප්‍රදේශයට දැන් වැඩම කරනවා. මේ ස්වාමීන් වහන්සේලා දෙනමම අතරමඟදී මුණ ගැහෙනවා. මේ ගමන් මාර්ගයන් බොහෝ වෙලාවට තියෙන එකම පැතිවලින් මේ රුහුණේ රුහුණේ ඉඳලා උතුරු පැත්තට ඒ වගේ උතුරු පැත්තේ ඉඳලා රුහුණු පැත්තට තියෙන ගමන් මාර්ගයන් බොහෝ වෙලාවට එකම විදිහට තියෙන්නේ. මේ හැමෝම මහවැලි ගඟෙන් එතර වෙනවා. ඒ නිසා මහවැලි ගඟෙන් එතර වෙන තැනට මේ දෙනම වහන්සලම දෙපැත්තෙන්ම ආවා. දැන් ගම් ඌරේදී මේ දෙනම වහන්සලම මුණ ගැහුණා. ඒ නිසා දෙනම වහන්සලම මේ මහවැලි ගඟ ළඟදී මුණ ගැහිලා ඉතින් කතා කරන එක්තරා රුක් මුලක නතර වුණාම ඉතින් අර පොඩි හාමුදුරුව අනේ ලොකු ස්වාමීන් වහන්සේ වඳුරගත්තා, උපාධ්‍යයන් වහන්සේ වඳුරගත්තා. උපාදාන හතර අඳුරගෙන උන්වහන්සේට වත්පිළිවෙත් දැක්කුවා. වත්පිළිවෙත් දක්වලා අහන අනේ අපේ ස්වාමීන් වහන්සේ කොහෙද වඩින්නේ කියලා. ඒ වෙලාවෙ ඉතින් මේ මහතෙරුන් වහන්සේ විස්තරය කියවා ඉතින් ඔබේ සහෝදරිය ඉන්නවා ඉතින් උපාසිකාව ඉන්නවා හැමදාම ඉතින් කරුණු කාරණා අහනවා අම්මා අක්කා මේ පිරිස ඉන්නවා ඉතින් මේ උපාසිකාව හැමදාම අනේ අපේ පුතා ස්වාමීන් වහන්සේ කොහි ගියාද දන්නේ අපේ සහෝදරය ස්වාමීන් වහන්සේ කොහි ගියාද දන්නේ කියලා තොරතුරු අහනවා. ඉතින් ඒ නිසා විස්තර ටිකක් බලාගෙන ඉන්න තමයි මේ ආවේ කියලා. ඉතින් හැමදාම ඉතින් ඔබේ අම්මා ඔබ වහන්සේගේ අම්මා ඉතින් මේ කරුණු කාරණා අහනවා. ඉතින් ඒ නිසා ඒ විස්තර ටිකක් අහගෙන ඔබ වහන්සේ මේක කරගෙන යන්න කියලා මේ ආවේ කියලා. ඒ වෙලාවේදී මේ පොඩි ස්වාමීන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි මමත් දැන් මේ බොහොම කාලයක් ඉතින් ඔබ වහන්සේ දැක්ගත්තෙත් නෑ ඔබ වහන්සේ දැක බලාගෙන ඉතින් අපේ අම්මා උපාසිකාවත් ඉතින් අපි දැක්කේ නෑ මේ ඇයත් බලාගෙන ආපහු එන්න කියලා තමයි මමත් මේ රෝණින් පිටත් වුණේ කියලා ඉතින් මේ දෙන මහන්සලම කතා බහ කරා කතා බහ කරලා ඊට පස්සේ ඉතින් මහතෙරුන් වහන්සේ කියනවා එහෙමනම් ඉතින් දැන් මම ඔබ වහන්සේ එක්කගෙන ආපහු යන්නේ කී තීරුමක් නෑ මම මෙහෙම වස්වාසය කරන්න සුදුසු තැනකට වඩින්නම් මේ කිට්ටුව ඔබ වහන්සේ ගිහිල්ලා ගෙදර ගිහිල්ලා ඉතින් කුටියේ වැඩ වාසය කරමින් වස්වාසය කරලා ඉතින් එහෙමනම් උපස්ථාන ටිකක් ලබාගෙන ඉඳලා සතුට සාමිච්චි ඉඳලා එන්න ආපහු කියලා. හා හොඳයි කියලා වෙරලා ඉතින් මේ පොඩි ස්වාමීන් වහන්සේත් ආපහු වැඩම කරා ඉතින් මේ පොඩි ස්වාමීන් වහන්සේ දැන් තමන්ගේ මේ කෝරණක විහාරයට ගියා. කෝරණක විහාරයට ගිහිල්ලා ඉන්නකොට ඉතින් මේ සේනාසනේ මේ විහාරයේ සේනාසනේ මේ පොඩි ස්වාමීන් වහන්සේගේ තාත්තා තමයි හදලා තියෙන්නේ. තාත්තා හදාපු සේනාසනේට වස්සෙල වෙන දවසම ගියා. වස්සෙල වෙන දවසේ ගිහිල්ලා ඉතින් තමන්ගේ තාත්තා හදාපු කුටි සේනාසනේම තමන්ට වස්වාසය කරන්න ලැබුණා. හැබැයි ඉතින් මේ ගිහිල්ලා ඉවරලා දැන් මේ ටික කාලයක් අවුරුදු කිහිපයක් ඉගෙන ගන්න ගිහිල්ලා ඒ නිසා මේ පොඩි හාමුදුරු දැන් ටිකක් ලොකු වෙලා ඉතින් අම්මට තාත්තට මේ රූපේ අඳුර ගන්න බෑ. ඉතින් ඒ නිසා තාත්තා දන්නේ නැහැ මේ Tamanගේ පුතා තමයි මේ ස්වාමීන් වහන්සේ ආවේ කියලා. ඉතින් තාත්තා ඇවිල්ලා කරලා දෙවෙනි දවසේ මේ ස්වාමීන් වහන්සේට කතා කරලා කියනවා කාටද අපේ සෙනසුන් ලැබුණේ කියලා බලලා ඉතින් ආගන්තුක දහර ස්වාමීන් වහන්සේ කෙනෙකුට ලැබුණා කියලා දැනගෙන අනේ ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා වැඳලා කියනවා අනේ ස්වාමීනි අපේ සේනාසනේ වස් එළවෙන ස්වාමීන් වහන්සේලාට වතක් තියෙනවා. මොකක්ද? මේ තුන් මාසේ පුරාවටම අපේ ගෙදරම පින්ඩපාතය අරගන්න ඕනේ. මේක අපේ සේනාසනේ වස් ලැබෙන ස්වාමීන් වහන්සේට වතක්. ඒ නිසා මේ වස්සාන කාලයේ පුරාවටම අපේ සේනාසනයේම පින්ඩපාතය කරගෙන අපේ ගෙදරින්ම පින්ඩපාතය කරගෙන වස් පවාරණය කරලා වැඩම කරනකොට අපිට දැනුම් දීලා වැඩම කරන්න ඕනේ. මේක තමයි අපි වත කියලා කියවා. ඉතියා හොඳයි කියලා වරලා ඉතින් මේ පොඩි ස්වාමීන් වහන්සේ මේ තරුණ ස්වාමීන් වහන්සේ මේක පිළි අරගත්ත නිහඬතාවයෙන් ඉවසුවා. ඉතින් එහෙම ඉන්නවා. ඉතින් උපාසක මහත්මයාත් ඉතින් ගෙදරට ගිහිල්ලා තමන්ගේ අපේ සේනාසනේ ඉතින් ඒක ආගන්තුක ස්වාමින්වහන්සේ කෙනෙක් වස් ලැබිලා ඉන්නවා. ඒ නිසා උන්වහන්සේ සකස් කළ මේ හොඳට අපි උපස්ථාන කරන්න ඕනේ කියලා කතිකා කරගත්තා. ඉතින් උපාසිකාවත් මෑණියනොත් ඉතින් හා හොඳයි කියලා පිළි අරගෙන ප්‍රණීත වූ කෑයුතු විදියුතු දේවල් පිළියෙල කරලා ඉතින් මේ ස්වාමින්වහන්සේට නිරන්තරයෙන් උපස්ථාන කරා. ඉතින් මේ තරුණ ස්වාමීන් වහන්සේට ඉතින් දානෙ වෙලාවට තමන්ගේ මේ ඥාති ගෙදරට තමන්ගේ අම්මා තාත්තා ඉන්න ගෙදරට වඩිනවා. හැබැයි කාටවත් කියන්නේ මම මේ පුතා කියලා. ඉතින් ඇවිල්ලා පින්ඳ පාතේ කරගන්නවා අපව ගිහිල්ලා සූසිය වස්වාසය කරා වස්වාසය කරලා දැන් මාස 3 ඉවර වෙලා පින්ඳ පාතේත් වළඳලා වස් පවාරණය කරලා දැන් ආපහු වැඩම කරන්න සූදානම් වෙනවා. ඒ වෙලාවේදී වැඩම කරන බවත් මේ ගෙදර අයට දැනුම් දුන්නා. දැනුම් දුන්නාම මේගොල්ලෝ ඥාතීන් එකතු වෙලා අනේ හෙට එහෙමනම් වඩින්න කියලා දෙවෙනි දවසේ තමන්ගේ ගෙදරටම වඩම්මලා දානෙත් පිළිගන්නලා තෙල් නැලියක් පුරවලා දීලා ඉතින් එක හකුරු පිටුවකුත් හදලා මගදිගට මගදි බලදන්න කියලා පූජා කරලා ත්‍රියන් 9ක් දිග ශාටකයකුත් සිවුරක් විදිහට පූජා කරලා එහෙනම් ස්වාමීනි වැඩම කරන්න කියලා මතක් කරන් තේරුණා ඉතින් ඒ ස්වාමීන් වහන්සේත් ඉතින් අනුමෝදනා ධර්ම දේශනාවක් සිද්ධ කරලා වෙලා රෝහණේ බලාන ආපහු වැඩියා. දැන් අර උපාධ්‍යයන් වහන්සේත් මහතෙරුන් වහන්සේත් පවාරණය කරලා දැන් ආපහු එන්න වඩිනවා. ඉතින් මේ දෙනම වහන්සේලා නැවත වාරයක් ගම් විරුදි මුණ ගැහෙනවා. මහවිලි ගම් තිරේදී මුණ ගැහෙනවා. මුණ ගැහිලා දැකපු දැනින්ම අඳුරගෙන ඉතින් එක්තරා රුක් මුලක වැඩ හිටියා තෙරුන් වහන්සේට වත් පිළිවෙත් දක්වුවා. වත් පිළිවෙත් දක්වලා තෙරුන් වහන්සේන් අහනවා කිං භද්‍රමුඛ දිට්ඨෝ තේ උපාසිකාති අනේ මේ මේ ආයෂ්මතුනි කියලා මේ ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා මේ ඔබ වහන්සේ දැක්කද මේ උපාසිකාව මොන ගැහුණද කියලා ඇහුවා. ඉතින් ඒ වෙලාවේදී කතා කරලා කිව්වා අනේ ඔව් මම අපේ පියාණන් හදාපු ගෙදරම තමයි වැඩ වාසය කරේ මේ කුටියම තමයි වස් වාසය කරේ. ඉතින් ගෙදරින්ම පින්ඩපාතේ තලෝම මාස තුනම ඉතින් හැමෝම තොරතුරු දැනගත්තා. තොරතුරු බලාගෙන ඉතින් අපි ආවා. ඉතින් ආවා කියලා Tamanට තෙල් නැලිය පුරවල දුන්නු තෙල් නැලිය තෙරුන් වහන්සේගේ පා සම්භාහනය කරලා ඊට පස්සේ Tamanට දුන්නු ගුල පිළිවෙන් මේ තෙරුන් වහන්සේට පානකීකුත් සකස් කරලා පූජා කරලා Tamanට පූජා කරපු නවරයන් සාටකයක් මේ Tamanගේ උපාධ්‍යයන් වහන්සේට පූජා කරලා තෙරුන් වහන්සේට වැදලා එහෙමනම් ස්වාමීනි මම රෝහණේ බලාම වැඩම කරන්නම් කියලා පිටත් වුණා කියලා කියනවා. ඉතින් මහතෙරුන් වහන්සේත් වැඩම කරා එහෙමනම් හා හොඳයි කියලා වරලා ආපහු අර කුටිය බලා පෝරණක විහාරේ බලා වැඩම කරා. පෝරණක ගාමයට වැඩම කරා. වැඩම කරලා උපාසිකාව බලාන ඉන්නවා අනේ දැන් මගේ පුතාව එක් කරගෙන ඉන්න ලොකු ස්වාමීන් වහන්සේ එළිය තාම ආවේ නෑ දැන් වස් මාස් තුනම ගියා මග බලාන ඉන්නකොට මෙන්න එනවා ලොකු ස්වාමීන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ හැබැයි උන්වහන්සේ ඉන්නේ තනියම තමන්ගේ පුතා එක් කරගෙන එන්නේ පොඩි හාමුදුරුවෝ නෑ. ඒ නිසා තමන්ගේ පුතා නැතුව තනියම වඩින මහතෙරුන් වහන්සේ දැකලා කල්පනා කරනවා ඒ කාන්තේන්ම මගේ පුතා එහෙමනම් අපවත් වෙන්න ඇති. ඒකනේ මේ තනියෙන් වඩින්නේ. ඉතින් ඒ නිසා මගට ගිහිල්ලවර වෙලා තෙරුන් වහන්සේගේ පාමුල වැටිලා අඬන්න ගත්තා. අන් තෙරුන් වහන්සේ ඇයි මේ කියලා කල්පනා කරලා කල්පනා කරනවා ඒකාන්තයෙන් මේ තරුණ ස්වාමීන් වහන්සේ තමන්ගේ අම්මට තාත්තට මේ තමන් දරුවා කියලා කිව්වේ නෑ. ඒ තරම්වත් තමන්ගේ කුලයන් සමග මේ පිරිසත් සමග සංසර්ගයක් නැතිව බොහෝම විවේකීව වාසය කරලා තියෙන බොහොම හොඳයිනේ කියලා ප්‍රශංසා මුකින් කල්පනා කරලා උන්වහන්සේ සඳහන් කරනවා මේ අම්මව සනසවලා කියනවා ඔබ ඔබතුමීලා මේ උපාසිකාව උපාසක මහත්මයා මේ මාස 3 පුරාවටම උපස්ථාන කරලා තියෙන තමන්ගේ පුතාට නේ. ඒ නිසා මට මග දිගින් මුණ ගැහුණා. ඒ නිසා මමයි උන්වහන්සේ මෙහෙට එව්වේ. මම එහෙවස් වාසය කරා. ඒ නිසා ඔබ වහන්සේ ඔබතුමාලා ඔබ මේ උපාසක මහත්මයා උපාසිකාව මේ වස් මාස 3 පුරාවටම උපස්ථාන කරලා තියෙන්නේ ඔබේම පුතුණන් වහන්සේට මේ තරුණ භික්ෂුන් වහන්සේට කියලා මතක් කරන් තියෙනවා. උපාසිකාවට පැහැදීමක් ඇති වෙනවා. අනේ එහෙමනම් ඒ වාගේ මේ ස්වාමීන් වහන්සේ මේ කාරණය හෙලි කරන්න මෙන්න ඔබ ඔබලා පූජා කරපු නවරියන් සාටකේ මට පූජා කරා මේ පොඩි ස්වාමීන් වහන්සේ. මේ සමෙන්නේ සාටකේ කියලා සාටකය සාක්ෂියකට පෙන්නවා. ඉතින් උපාසිකාව බොහොම සතුට වෙනවා, පැහැදෙනවා, පැහැදිලා කියනවා තමන්ගේ පුත්‍ර රත්නය තමන්ගේ මේ පොඩි ස්වාමීන් වහන්සේ වැඩම කරපු පැත්තට දිශාවට හැරිලා තමන්ගේ ලයෙහි දොහොත් මුදුන් තියාගෙන වන්දනා කරගෙන Tamanගේ ලයෙහි Taman අත් හොවාගෙන Tamanගේ පුතාව සිහිපත් කරගෙන Tamanගේ මේ ස්වාමීන් වහන්සේ සිහිපත් කරගෙන කල්පනා කරනවා මයිහම් පුත්ත සදිසම්වත මඤ්ඤේ බික්කුන් කායසක්කත්වා භගවා භාග්‍යතුන් වහන්සේ මගේ මේ පුත්‍ර රත්නේ වාගේ භික්ෂුන් වහන්සේලව කාය සාක්ෂි කරගෙන තමයි රත විනීත පටිපදන් රත විනීත ප්‍රතිපදාව නාලක පටිපදන් නාලක ප්‍රතිපදාව තුවටක පටිපදන් තුවටක ප්‍රතිපදාව චතුපච්චේ සන්තෝෂ භාවනා රාමතා දීපකම් මහා අරිය වංශං පටිපදංචද දේශේසි මේ සිව්පස සන්තෝෂයේ පිළිබඳ භාවනා රාමතාවාදී පැහැදිලි කරන මේ ආර්ය වංශ ප්‍රතිපදාව දේශනා කරේ මගේ පුතා වෙනි පුත්‍ර රත්නයන් කාය සාක්ෂි කරගෙනයි මෙවැනි භික්ෂුන් වහන්සේලා කාය සාක්ෂි කරගෙනයි කියලා ඉතින් බොහෝම ප්‍රශංසාමුකයෙන් Tamanගේ මේ ස්වාමීන් වහන්සේ වැඩම කරපු පැත්තට හැරිලා බොහොම ප්‍රශංසාමුකයෙන් වන්දනාමාන කරන කියන්ට යෙදෙනවා. විජාත මාත්‍යානාමගේ හේ තේමා සම්බුඤ්ජමානෝපි අහම් පුත්තෝ ත්වන් මාතා තින වක්කති. තමන්ගේ වැදූ මවගෙන් තුන් මාසයක් පින්ඩපාතේ අරගෙනත් මේ තමන්ගේ පුතානේ මේ මවනේ කියලා මේ වචන මාත්‍රයක්වත් කිව්වේ නෑ. "අහෝ අච්චරිය මනුස්සෝ අනේ ආශ්චර්යවත් මනුස්ස රත්නයක්නේ මගේ පුතා" කියලා. "ඒව රූපස් මගේ පුත රත්නේ ආශ්චර්යවත් මනුස්ස රත්නයක්නේ" කියලා ප්‍රශංසාමුඛයෙන් කතා කරන්න තිබුණා. ඉතින් බුදුගොස් මහා ස්වාමීන් වහන්සේ අපට සඳහන් කරනවා. "ඒව රූපස්ස මෙබඳු භික්ෂුන් වහන්සේලාට මාතා පිතරෝපි පරිබෝධන හොති." මව්පිය දෙන්න වුණත් Pali බුදය බවට නම් පත් වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. පගේව අඤ්ඤං උපට්ඨාක කුලං අනෙකුත් උපස්ථායක කුලයන් කිසිසේත්ම Pali බුදය බවට පත් වෙන්නේ නැහැ කියලා සඳහන් කරන් තියෙනවා. ඉතින් Pali බුද කතාවේ Pali බුද 10 ප්‍රධාන මුල්ම Pali බුද දෙක තමයි අපි සාකච්ඡා කරන් තියෙන්නේ. ආවාසෝච කුලං ලාභෝ ගණං ආචරිය ගණං කම්මංච පංචමං අද්ධහනං ඥාති ආබාධෝ ගන්තුහු ඉද්දීති තේ දස ආවාස පලිබෝධය කුල පලිබෝධය ආදී මෙන් දසවැදරුම් පලිබෝධ අතරේ ආවාස පලිබෝධයත් කුල පලිබෝධයත් තමයි අපි සාකච්ඡා කරන්න යෙදුනේ. ඉතින් ඊළඟ පලිබෝධය තමයි ලාභ පලිබෝධය ඝන පරිබෝධ කම පරිබෝධය ආදී අපිට මේ සියල්ලම සාකච්ඡා කරන්න හැකියාවක් නැහැ කාල වේලාව අනුව අපි තවත් එක පරිබෝධයක් අපි සාකච්ඡා කරොත් ලාභ පරිබෝධය කියන්නේ සිව්පස ප්‍රත්‍ය පිළිබඳව පරිබෝධය. දැන් සිව්පස්සය කියන එකත් සමහර වෙලාවට භාවනා කරන භික්ෂුන් වහන්සේ කෙනෙකුට පරිබෝධයක් වෙන්න පුළුවන්. සදාහන කරන පුඤ්ඤවන්තස්ස බික්කුණෝ ගතකතත්තහනේ මනුස්සා මහා පරිවාරේ පච්චේදෙන්ති. පින්වත් භික්ෂුන් වහන්සේලාට මිනිස්සු යන යන තන මහා පෙරවර කරගෙන පරිස්කාර පූජා කරනවා. තෙන් සෝතේසං අනුමෝදෙන්තෝ ධම්මං දේශෙන්තෝ සමන ධම්මං කාතුං ඕකාසන්න ලබත. ඉතින් මේ භික්ෂුන් වහන්සලා මේ ප්‍රත්‍යයට ප්‍රත්‍ය ලැබීම නිසාවෙන්ම ඒ දායක පාර්ශවයන්ට ධර්ම දේශනා කිරීම අනුමෝදනා කිරීම ඒ ආදී දේවල් කරලා Tamanට ශ්‍රමණ ධර්මයක් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා කියනවා. අරුණුග්ගවනතෝ යාව පඨම යාමෝ තාව මනුස්ස සංසග්ගුණ උපජ්ජ. අරුණ නැගිච්ච තැන් ඉඳලා රාත්‍රියේ ප්‍රථම යාමේ දක්වා මිනිස්සුත් එක්ක එකතු වෙලා කරන දේවල් ටික විතරයි තියෙන්නේ. වෙන දෙයක් නම් ඇති වෙන්නේ නැහැ. පුන බලව පච්චුසේය බාහුලික පින්ඩපාතික ආගන්තා බන්තේ අසුකෝ උපාසකෝ උපාසිකා අමච්චෝ අමච්ච දීතා තුම්හා කන්දස්සන කාමාති වදන්ති. ඒ වගේම ප්‍රතිබාහුලික ගිජු වෙච්ච භික්ෂුන් වහන්සේලා සමහරලට උදෑසනම ඇවිල්ලා ඉවරලා කියන අනේ ස්වාමීනි ඔබ වහන්සේ බලන් අහවල් අමල්තුමා ආවා. අහවල් පුද්ගලයා ආවා ඔබ වහන්සේ බලන් ඉතින් ඒ ගෙදරට ගිහිල්ලා ඉන්න වටිනව නේද කියලා. මෙන්න මේ විදිහට කියන කරුණු අනුව මේ ස්වාමීන් වහන්සේලා ගන්හාවුසෝ පත්ත චීවරම් කියලා එහෙනම් ඇවිත් මේ පාත්‍ර සිවුරු අරගන්න කියලා ඉතින් යනවලු. ඉතින් මේ විදිහට සිව්පසේ කියන එකත් අපිට පලිබෝධයක් බවට පත් වෙලා නිරන්තරයෙන්ම දායක මහත්වරුන්ගේ කටයුතු කරමින් මේ සිව්පසේට ගිජු වෙලා සිව්පසේම හොයමින් වාසය කරනවලු. ඉතින් ඒ අයටත් මේ පලිබෝධය භාවනාවට පලිබෝධය බවට පත් වෙනවා. ඒ ඒ නිසා ගණන් පහය යත්තනං නජානಂತಿ මේ ප්‍රත්‍ය පූජා කරන පිරිස් ප්‍රත්‍ය ගිජිවිචි පින්ඩ සෙසු භික්ෂුන් වහන්සේලා ආදිය නැති තැනකට ගිහිල්ලාම වාසය කරලා තමයි Pali Buddha සිඳ ගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මෙන්න මේ විදිහට ලාභය කියන එකත් අපට භාවනාවට Pali Buddha බවටපත් වෙනවා. දස Pali Buddha කතාවේ භාවනාව වඩන්න අපිට Pali Buddha 10ක් සඳහන් කරන් තියදුනා. ආවාසෝච කුලං ලාභෝ ගණං ගනෝ කම්මංච පංචමං අද්ධහරං ඥාති ආබාධෝ ගන්තෝ ඉද්ධිහිතේ දස පලිබෝධ 10යි. ඒ අතරින් අපි සාකච්ඡා කරන්න තියෙනවා. ආවාස පලිබෝධය සෙනසුන කියන එක විහාරස්ථානය කියන එක පලිබෝධයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ පලිබෝධයක් බවට පත් වෙන කෙනාට ඒ පලිබෝධය සිඳගන්න සෙනසුන අතහැර යෑම කියන එක විතරක් නෙවෙයි Tamanගේ සිත සකස් කර ගැනීමකුත් එතන තියෙනවා. ඒ වගේම තමයි කුල පලිබෝධය කුල සමග සංසර්ගව වාසය කරන එක. එතනදිත් කුල සංසර්ගයෙන් ඉවත් වෙන එක සඳහා තමන්ගේ සිතේ තමයි බොහොම වැඩිමක් කරගන්න තියෙන්නේ. ඒ වගේම තමයි ලාභ පරිබෝධය සිව්පස පරිබෝධය දැන් සිව්පස පරිබෝධය කියන එක අපිට දුරුකරනද අපිට සිව්පසේ අවශ්‍යයි පිරිසක් සමග ඉන්න කෙනෙකුට ඒ පිරිසට අනුග්‍රහ කරන කෙනෙකුට අනිවාර්යයෙන්ම සිව්පසේ අවශ්‍යයි එහෙම නැත්නම් අපිට තනියෙන් වුණත් ඉන්න අපිට සිව්පසේ අවශ්‍යයි හැබැයි ඒ සිව්පසේ නිසාවෙන් පරිබෝධයක් බවට පත් වෙනවා. මොකද ඒ සිව්පසේ පූජා කරන දායක මහත්වරුන්ගේ කටයුතු සඳහාම විතරක් යෙදලා තමන්ගේ භාවනාව කරන්නේ නැත්නම් අන්න ඒක පරිබෝධයක් කියලා සඳහන් කරනවා. ඉතින් ඒ අයත් ඒ පරිබෝධය දුරු කරගෙන බණ භාවනාවට යොමු යුතුයි කියලා සඳහන් කරනවා. ඉතින් මේ දක්වා එතකොට පරිබෝධ තුනක් සාකච්ඡා කරන්න යෙදුණා. ඉතින් අද අපේ කාල වේලාව අනුව අපිට ඊට වඩා මේ පිළිබඳව සාකච්ඡා කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කම්මට්ටාන ගහන නිර්දේශය අපි සාකච්ඡා කරන්න හේතුනේ සමාධිය පිළිබඳව නොඑක් වර්ග කිරීම් ආදී සාකච්ඡා කරලා භාවනාව කොහොමද වැඩි යුත්තේ කියන කාරණේදී අපට සඳහන් කරන්න තිබුණා ශීලයේ පිරිසුදු කරගෙන පිරිසුදු ශීලයක පිහිටලා මෙන්න මේ කියන ආවාසාදී දසවැදෑරුම් පලිබෝධ සිඳලා භාවනාව ආරම්භ කළ යුතුයි ඒ නිසා ඔන්න අපි මේ පලිබෝධ කතාවේ පලිබෝධ තුනක් පිළිබඳව සාකච්ඡා කරන්න තිබුණා අපි ඊළඟ වැඩසටහනෙන් ඉතිරි පරිබෝධ පිළිබඳව සාකච්ඡා කරමින් භාවනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වන යෝගාවචරයන් වහන්සේ කෙනෙකුට භාවනාවට මුල් අඩිතාලමක් මුල් පියවර තබන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට කොහොමද තමන්ගේ සිත සකස් කරගන්නේ කොහොමද ඊට අදාළ පරිසරය සකස් කරන්නේ කියන කරුණු කාරණා පිළිබඳව අපි මේ කම්මට්ටාන ගහන නිර්දේශයේ ඊළඟ වැඩසටහන් කීපකින් සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනනම් අදටත් අපි අමත පදන් නිවනට මඟ කියා දෙන මේ විශේෂ මාර්ග දේශනය අපි સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. එමනම් මේ දක්වා අපි පැහැදිලි කරපු කරුණු කාරණා අතරේ යම් ආකාරයේ යමක් අතිරේකව පැහැදිලි කරගත යුතු යමක් තියෙනවා නම් අපිට කිටි වේලාවක් ඒ සඳහා වෙන් කරන්න පුළුවන්. ඒ සඳහා අවස්ථාව සලසා දෙමින් එමනම් අපි අදටත් මේ වැඩසටහන સમાપ્ત කරන හැම සිර දිනාටම තෙරුවන් සරණයි. විසුද්ධි මාර්ගයේ 64 වෙනි පිටුවේ ඉහළ කළු අකුරෙන් දැක්වෙන පටමස්ස ජානස පරිකම්මම් පටමස්ස ජානස අනන්තර පච්චේන පච්චයෝ ආදී වචනතෝ පරිකම්මානන්තරා ඒකග්ගතා අයං අප්පනා සමාදීති ගරු ස්වාමීන් මෙහි ජහාන චිත්ත වීතියක පරිකර්ම අනුලෝම උපචාර ගෝත්‍ර වෙන සිත් සතරම පරිකර්ම වශයෙන් ගනු ලැබේද කරුණාපේදට පැහැදිලි කරන්න 64 වෙනි පිටුවේ උපචාර සමාධි අපනා සමාධි පැහැදිලි කරන තැනදී අපිට කියනවා පඨමස්ස ඥානස පරිකම්මං පඨමස්ස ඥානස අනන්තර පච්චේන පච්චයෝ ඉති ආදීතෝ වචනතෝපන යා පරිකම්මානන්තරා ඒකාග්‍රතා පරිකර්මයට අනතුරුව එන ඒකාග්‍රතාවේ අයං අපනා සමාධි එතකොට අපිට අහන ප්‍රශ්නේ වෙන්නේ මෙහි ජහාන චිත්ත වීචයක පරිකර්ම අනුලෝම උපචාර ගෝත්‍රබ යන සිත් සතරම පරිකර්ම වශයෙන් ගනු ලැබේද අතරම මෙතනදී අපි චිත්ත වීතිය වශයෙන් මේක ඒ විදිහට සියුම්බ නෙවෙයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. මෙතනදී අපි චිත්ත වීති වශයෙන් පැහැදිලි කරනවා අතරම අප්පනා සමාධිය කියලා කියවහම අප්පනා සමාධිය කියන එකට යන්නේ. එතකොට ධ්‍යාන චිත කියලා කියන එක. එතකොට පරිකර්ම උපචාර කියන සිත් දෙකෙන් අනතුරුව අනුලෝම ගෝත්‍රභු කියන දෙක අපි ගොඩක් වෙලාවට ආර්පණා සමාධියටම තමයි මට මතක විදිහට යොමු කරන්නේ. එතකොට පරිකර්ම උපචාර කියන දෙක අපි එතනින් මේ පැත්තට උපචාර සමාධියට අපි යොමු කරගන්නේ. ඒතර මෙතනදී ඒ අනුව සඳහන් කරන්නේ පරිකර්ම වශයෙන් පරිකර්ම අනුලෝම උපචාර ගෝත්‍රභ යන සිත් හතරම ගන්නවාද කියලා. ඉතින් මට මතක විදිහට සඳහන් කරන්නේ දැන් මේ අර්පණා සමාධිය කියන එකට මේ ගෝත්‍රභූ සිතත් ඒකත් මොකද ධානයෙන්ම තමයි අරමුණු කරන්නේ. ධානයෙන්ම අරමුණු කරන නිසා ගෝත්‍රබු සිතත් අනුලෝම සිතත් කියන දෙකත් ඊටම ගන්නවා කියන එක තමයි මගේ මතකයේ තියෙන්නේ. මම ඒක චුට්ටක් බලන්න ඕනේ. නමුත් මෙතනදී අතරම මේ පැහැදිලි කිරීමේදී පැහැදිලි කරන්නේ මේ විදිහට චිත්ත වීතියක වශයෙන් සිත වෙන් කරලා නෙමෙයි පැහැදිලි කරන්නේ. මෙතනදී පැහැදිලි කරන්නේ අපේ ක්‍රියාව වශයෙන්. අතකොට පරිකර්මයට අනතුරුව ඇති වෙන ඒකාග්‍රතාවය තමයි අප්පනා සමාධිය කියලා කියන්නේ. මනම් පරිකර්මය කියලා කියන්නේ එතකොට අර්පණා සමාධිය උපදින්න කලින් අපි කරන කටයුතු අතරේ තියෙන උපචාර ආදී කරුණු කාරණා සියල්ලම. ඒතර උපචාරයේ දක්වාම අපි අර්පණා උපචාර සමාධිය කියලා අරගෙන එතනින් එහාට අර්පණා සමාධිය කියලා මේ ක්‍රියාව වශයෙන් තමයි ඒක මෙතෙන්ට දක්වලා තියෙන්නේ. ඉතින් අපි සිත වශයෙන් ගත්තොත් මට පැහැදිලි වෙන්නේ අනුලෝම ගෝත්‍රභු කියන සිත දෙකත් බොහෝ වෙලාවට අර්පණා සමාධියටම ගන්නවා කියන කල්පනාවක් තමයි මතක තියෙන්නේ. මම ඒ කාරණේ තව ටිකක් බලලා පැහැදිලි කරන්නම් ඉදිරියේදී කොහොමද ඒකේ වර්ග කිරීම වෙන්නේ කියලා. නමුත් මෙතන සඳහන් කරන්න ඇත්තරම ඒ විදිහට නෙමෙයි මේ කරන ක්‍රියාව වශයෙන් තමයි පැහැදිලි කරන්නේ පරිකර්මයට අනුතුරුව අර්පණා සමාධිය එනවා කියලා. ප්‍රථම ධ්‍යානයේ සිට දෙතිය ධ්‍යානයට දෙතිය ධ්‍යානයේ සිට තතිය ධ්‍යානයට තතිය ධ්‍යානයේ සිට චතුර්ථ ධ්‍යානට ආදී වශයෙන් සෑම අවස්ථාවකදී උපචාර සමාධියක් ලැබෙනවද? ඇත්තටම ලැබෙනවා. ලැබෙනවා කියලා කියන්නේ ලැබෙනව නෙමෙයි. අපි උපචාර සමාධිය ඉඳලා තමයි අපි ဒုတိ ය ධ්‍යානයට තතිය ධ්‍යානයට අදාළ ධ්‍යාන පරිකර්මය સિદ્ધ කරන්නේ. එතකොට ප්‍රථම ධ්‍යානයටපත් වෙන යෝගාවචරයන් වහන්සේ ප්‍රථම ධ්‍යානයෙන් නැවත වාරයක් උපචාර සමාධියට ඇවිල්ලා උපචාර සමාධියේ ඉඳලා තමයි භාවනාව වඩන්නේ ඒ කියන්නේ අපි එතනදි සිද්ධ කරන්නතරම උපචාර සමාධියට ඇවිල්ලා ධානාංග ප්‍රත්‍යවේක්ෂා කරනවා ධානාංග ප්‍රත්‍යවේක්ෂා කරලා වෙරලා විතක්ක ਵਿਚාර කියන ධානාංගවල දොස් ආදීනව දකිනවා ආදීනව දැකලා විතක්ක ਵਿਚාරවලින් තොර පීතිසුඛ ඒකාග්‍රතාව සහිත ද්විතිය ධානයට සම්බන්ධ වෙනවා කියන අදහස ඇති කරගෙන නැවත වාරයක් මේ ප්‍රතිභාග නිමිත්තටම සිත යොමු කරනවා. එතකොට උපචාරයට ඇවිල්ලා තමයි අපි නැවත වාරයක් කර්පනාසිතට යොමු වෙන්නේ. ඒතර ඒ නිසා හැම වෙලාවකම මේ ဒုတိ ය ධ්‍යාන ආදියට තතිය ධ්‍යාන ආදියට යනකොට අපි උපචාරයක ඉඳලා තමයි යන්නේ. හැබැයි උපචාරය කියලා කියන එක අපි ඒක අපි ව්‍යවහාර වශයෙන් කියන ප්‍රථම ධ්‍යානයේ උපචාරය, ဒုတိ ය ධ්‍යානයේ උපචාරය, තතිය ධ්‍යානයේ උපචාරය මේ කොහොම කිව්වත් මෙතන තියෙන්නේ මහා කුසල සිතක්. ඒක රූපාවචර නෙවෙයි කාමාවචර කුසල සිතක් තමයි ඇති වෙන්නේ. අර්පණා සිත විතරයි ඇත්තටම ඒ කියන්නේ ධානා සිත විතරයි ඇත්තටම රූපාවචර සිත බවට පත් වෙන්නේ. දැන් අපි මේ උඩ තියෙන ප්‍රශ්නේදීත් මේ අර්පණා සමාධිය කියලා අපි අනුලෝම ගෝත්‍ර භූ ආදී අර්පණා සමාධිය කියලා කිව්වට ඒ අනුලෝම ගෝත්‍ර භූ සිත් ඒවත් මහා කුසල සිත් කාමාවචර සිත් අර්පණා සිත කියන ධානා සිත විතරයි ඇත්තටම මහත්ගත සිතක් බවට පත් වෙන්නේ රූපාවචර කුසල සිතක් බවට රූපාවචර සිතක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි අපි ව්‍යවහාර වශයෙන් කරන මේක ප්‍රථම අධ්‍යානයේ උපචාරය, මේක ဒုတိ ය අධ්‍යානයේ උපචාරය, මේක තතිය අධ්‍යානයේ උපචාරය කියන හැබැයි ඉන්නේ අපි එකම උපචාර සිතේදී අත්‍තරම උපචාර සමාධියේදී අපි ප්‍රතිභාග නිමිත්තෙන් සිත වෙන් කරගෙන ප්‍රතිභාග නිමිත්ත වෙනම තියෙනවා අපි සිත වෙනම තියෙන තත්ත්වයක් තමයි උපචාර සමාධියේදී ප්‍රායෝගිකව අත්දකින්නේ. මම අර අර්පණා සමාධිය කියන එක තව ටිකක් කරුණු කාරණා බලලා අතිරේකව පැහැදිලි කිරීමක් සිදු කරන්න පැහැදිලි කරන්න ඈ හොඳයි පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස දැන් මේ කතා කරපු pali board දෙක ඇත්තටම ගිහි අයට හුඟක්ම අමාරුයි නේද ස්වාමීන් වහන්ස දැන් ස්වාමිනාසේ ස්වාමින්වහන්සේලා ගැන මේ කතා කරේ ඒ කියන්නේ අපිට ඉතින් ඒක මේ ගොඩක්ම මේ අමාරුවෙන් තමයි කරන්න වෙන්නේ නේද ස්වාමින්වහන්සේ ඇත්තටම ඒකයි මම සඳහන් කරේ මේකෙදි අදහස් කරන්නේ නෑ දැන් මේ පලිබෝධ කතාව කතා කරලා මේ හැමෝම භවනා කරන අය මේ සියලු පලිබෝධ දුරු කරලා භාවනා පටන් ගන්න ඕනේ එතනම් භාවනා නොකර යුතුයි කියලා එකක් කියෙවෙන්නේ නැහැ. දැන් දැන් වික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තොත් එතකොට මේ pali බෝධි දුරු කරලා යන්න දැන් මේ අර ස්වාමීන් වහන්සේලා ගැන වුණත් සඳහන් කරනකොට කියනෝනේ උපසම්පදාවෙන් අවුරුදු 5ක් සම්පූර්ණ වෙලා ඉගෙන ගන්න කටයුතු ඉගෙනගෙන යන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මේ කාලේ කාලයේදී කවුරු හරි හෙව්වොත් භාවනා කරන්න අවශ්‍ය නැද්ද කියලා? නෑ ඒ කාලෙත් භාවනා කරන්න ඕනේ. මේ ඉගෙන ගන්න කාලෙත් භාවනා වඩන්න ඕනේ. ඒකට ඒ සඳහා යම්කිසි පුහුණුවක් ලබන්න ඕනේ. ඒ නිසා මේ පලිබෝධ දුරු කිරීම කියන කාරණේ ඇත්තටම අපිට තියෙන්නේ අපි මේ සියලු කටයුතු අතහැරලා භාවනාව විතරක් කරන එක කතාව. ඒතර භාවනාව විතරක් කරන කෙනෙකුට තමයි මේක අදාළ වෙන්නේ. හැබැයි අපි ගිහි පුද්ගලයෙක් ගත්තොත් ඒ පුද්ගලයන්ට භාවනාව විතරක් කරලා බෑනේ. තමන්ගේ රැකී ආරක්ෂා කටයුතු කරන්න තියෙනවා. තමන්ගේ පවුලේ දරුවන් කටයුතු කරන්න තියෙනවා. බිරිඳට ස්වාමිපුරුෂය කටයුතු වෙනවා. ස්වාමිපුරුෂයට බිරිඳේ කටයුතු වෙනවා. මේ නොයෙක් නොයෙක් වගකීම් එක්කනේ තියෙන්නේ. ඒ අයට අපිට මේ පලිබෝධයෙන් සියල්ලෙන් සියල්ල දුරු කරලා භාවනාව කරන්න පටන් ගන්නවා කියලා භාවනාව නොකර ඉඳීමක් මෙතනදී කිසිසේත් අදහස් වෙන්නේ නැහැ. මෙතනදී අදහස් වෙන්නේ අපේ සිත ඒ තැන්වලදී අපිට පලිබෝධ විදිහට තියෙන දෙයක් තියෙනවා නම් ඒ පලිබෝධ විදිහට අපි දකින තැන්වලදී අපි සිත අපි සකස් කරගන්න ඕනේ. සකස් කරගෙන අපිට සමහර ලාවට අපි දකිනවානේ මේ මට මේ භාවනා කරන්න බෑ මේක අමාරුයි. ඒ නිසා ඉතින් අපි පහසුවක් ලැබෙනකන් ඉන්න ඕනේ කියලා. දැන් මෙතනදි කියන්නේ එහෙම ලැබෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. අපේ සිත සකස් කරගත යුතු යමක් තියෙනවා. ඒ සකස් කරගත යුතු දෙයක් සකස් කරගෙන අපි භාවනාව කරන්න ඕනේ. හැබැයි යම් දවසකදී අපි සියල්ල පැත්තකින් තියලා පස්සේ කළා අපි භාවනාව විතරක් කරන්න යෙදෙනවා. දැන් මම නිවන් දැකලා තමයි නතර වෙන්නේ කියන නිවනට යොමු වීමේ අවතීර්ණ වීමක් තියෙනවා. මෙන්න මෙදාට අපි පලිගෝධ ටිකක් තියාගෙන මේක කරන්න බෑ. එදාට අපිට මේ පලිගෝධ ටික දුරු කරගන්න වෙනවා. ඒ නිසා මෙතනදී අපිට තියෙන්න ඕනේ අපි අවබෝධය ඇති කරගන්න ඕනේ. දැන් ගෘහස්ත කෙනෙක්, ගිහි කෙනෙක් අවබෝධය ඇති කරගන්න ඕනේ. මේ දේවල් අපිට භාවනාවට බාධා වෙන්න පුළුවන්. නිසා දැන් උනත් තියෙන යම් යම් දේවල් වල භාවනාවට බාධා වෙන දෙයක් හඳුනාගන්න මෙන්න මේ දැනුම අපිට වැදගත් වෙනවා. ඒකයි අපි මේ දේවල් කතා කරේ. ඒ නිසා ගිහි අයට මේ පලිගෝධයන් සියල්ලෙන් සියල්ල දුරු කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුණා බොහොම පිං ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි තේරුවන් සරණයි හොඳයි එහෙමනම් නේද අපි එහෙමනම් අවසන් කරමු ඉතින් අපි රැස්පත් කරගත්තු සියලු කුසල ධර්මයන් සෑම සියලු දිව්‍යතා මණ්ඩලයට අපි අනුමෝදන් කරමු අනුමෝදන් කළ සියලු දෙවියෝත් මේ පින් බලයෙන් දිව්‍ය ආශිර්වාද වඩා වර්ධනය කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සම්පසෙත්වා කියන අදහස් නිතුව අපි පුණ්‍ය ආනුමෝදනා සිත ක්‍රමෙන් අවසන් කරමු ආකාශට්ටහා චුම්මට්ටහා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ටහා චුම්මට්ටහා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටහා චුම්මට්ටහා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කං තුමන් සරණති. දෛතිරුවන් සරණයි සියලු දෙනාටම